මේ ဒ ුතිය ගද්දූල බද්ද සූත්‍රය කියන එකට කලින් තියෙනවා ප්‍රථම ගද්දුලබද්ද සූත්‍රය කියලත් සූත්‍රයක් මොකද මේ දෙකේම ප්‍රධාන වශයෙන් උපමා දෙකක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එකම උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා වගේම බොහොම විචිත්‍ර උපමා රාශියකින් මේ සූත්‍ර දෙකම සමන්විත වෙලා තියෙනවා <clears throat> අපි ඊයේත් කතා කළා වගේ මේ සංසාරගත සත්වයාගේ භව ගමන සෑහෙන්න දීර්ඝ කාලයක් ඉඳන් සිද්ධ වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතක් කරලා දෙනවා විශේෂයෙන්ම කියනවා මේ මේ මුළු පෘථිවි තලය සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියත් අලු දූලි බවට පත් වෙලා ගියත් මේ භව ගමන නම් ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාවෙන් ආවරණය වෙලා ඒ වගේම තණ්හාවෙන් බැඳිලා මේ සංසාරගත සත්වයෝ දුකටපත් වෙලා සංසාර දුකේ නිමග්න වෙලා තියෙනවා. නමුත් මේ පෘථිවිය යම් කාලයක විනාශ වෙලා ගියත් අවසන් වෙලා ගියත් ඒත් මේ අර සත්වයන්ගේ ඒ භව ගමන නම් ඉවර වෙන්නේ නැහැලු. ඒ වගේමයි අපි ඊයේත් මතක් කරගත්තා වගේ මහා මේරු පර්වතය ඒ වගේම විනාශ වෙලා ගියාට අලු දූවිලි බවට පත් වෙලා ගියාට එහෙම නැත්නම් දැවිලා ගියාට ඒත් මේ සංසාරගත සත්‍යයේ දුකේ කෙලවරක් නැහැ කියලා කියනවා. ඒ වගේමයි මහා මුහුද සම්පූර්ණයෙන්ම වියලිලා ගියාට ඒත් මේ සංසාරගත සත්‍යෝ කෙලවරක් නැතුව මේ සංසාර ගමනේම නිරත වෙනවා කියලා කියනවා. ඒතර අපිට තේරෙනවා මේ බාහිර සාධක නැති වුණා කියලා මේ සසර ගමන නම් කෙලවර වෙන්නේ නැහැ. ඒ නිසා සසර ගමන කෙලවර වෙන්න ඊට වඩා වෙනත් උපක්‍රම අපිට හොයන්න වෙනවා. නැත්තම් මේ සසර ගමනින් මිදෙන්න යම් යම් ක්‍රමෝපායන් අපිට හොයන්න වෙනවා. ඒ නිසාම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ සසර ගමනින් අත මිදෙන්න පාරක් පෙන්වනවා. එතකොට අදත් මේ බුදුරජාන් වහන්සේ තවදුරටත් විස්තර කරන මේ දෙවන ගද්දුලබද්ද සූත්‍රය ඔස්සේ තව ටිකක් අපි ඉස්සරහට ගියාම ඔන්න බුදුරජාණන් වහන්සේ තව ප්‍රශ්නයක් අහනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මේ චරණ චිත්‍රය කියලා එකක් තියෙනවා අන්න ඒක දැකලා තියෙනවද කියලා අහුවාම එහෙමයි ස්වාමීනි කියලා කියනවා. ඉතින් ඒ කාලේ හැටියට අපිට හිතා ගන්න තියෙන්නේ මේ සාමාන්‍ය ස්වභාවයේ චිත්‍රයක් වගේ නෙමෙයි ඊට වඩා ටිකක් වෙනස් අන්දමේ චිත්‍රයක් වෙන්න ඕන. මොකද ඒක ඒ චිත්‍රය බොහොම මේ සූත්‍රයේ විස්තර කරන විදිහට සෑහෙන විචිත්‍ර වූ දෙයක්. සාමාන්‍ය චිත්‍රයකට වඩා අමුතු ස්වභාවයක්, විචිත්‍ර ස්වභාවයක්, මනබඳන ස්වභාවයක් මේ චිත්‍රයේ තිබිලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මෙන්න මේ චරණ චිත්‍රය දැක්කද කියලා. දැකලා තියෙනවද කියලා. ඉතින් ගිහි කාලේ වෙන්න පුළුවන් කොසේ නැත්තම් පින්නපාත යන වෙලාවක වෙන්න පුළුවන් කොසේ නමුත් මේ භික්ෂුන් වහන්සේලාත් මේ චිත්‍රය දැකලා තියෙනවා. නිසා මේ භික්ෂුන් වහන්සේලාත් උත්තර දෙනවා එහෙමයි ස්වාමීනි. කියලා. එහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ චිත්‍රය කොයිතරම් විචිත්‍ර වුණත් මේ චිත්‍රය කොයිතරම් මනබන්ධනීය වුණත් මේ චිත්‍රයටත් වඩා අපේ හිතම හරිම විචිත්‍රයි. මේ චිත්‍රයටත් වඩා අපේ හිතෙන්ම අපි හුඟක් දේවල් කරනවා. කියලා ඔන්න වගේ කතාවක් කියනවා. අපි මේ ඔස්සේ ටිකක් හිතලා බැලුවාම මොකද්ද මේ බුදුරජාන් වහන්සේ කියන්නේ? පින්වත් මේ චරණ චිත්‍රයට අනුරූපීව ඔය අතිපූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ සාමණේර වහන්සේ හරි ලස්සනට ඉදිරිපත් කරනවා මේ වර්තමානයේ තියෙන විවිධාකාර චිත්‍ර ඒවා හෙළ වෙනවා. ඒවා චලනය වෙනවා. දැන් මේ පින්තුන් දන්නවා ඒ කාටුන් චිත්‍ර තියෙනවා. මේ කාටුන් චිත්‍ර ඒතොර රාශියක් එක ළඟ එක ළඟ එක ළඟ පෙළගස්සලා ගත්තාම ඒක දිහා බලන් ඉන්නකොට ඔන්න අපිට අත උස්සනවා වගේ තේරෙනවා අත පහත දානවා තේරෙනවා ඔළුව හරවනවා තේරෙනවා ඊළඟට කනවා බොනවා උඩ පයින්නවා නටනවා මේ ඔක්කොම අන්න චිත්‍ර රාශියක් එකතු කරගත්තාම ඔන්න අපිට එතනින් හරිම දැකුම් කළු නාට්‍යයක් එහෙම නැත්නම් දැකුම් කළු කතන්දරයක් ගොතා ගන්න පුළුවන්. ඉතින් අපි කවුරුත් මං හිතනවා පුංචි කාලේ සමහරට මේවා දැකලත් ඇති වර්තමානයේත් බලනවත් ඇති. කෙසේ නමුත් ඔන්න කාටුන් චිත්‍රවල මේ විදිහට අපිට තේරෙනවා ළඟ ළඟ අර වගේ රූප රාශියක් පෙළගස්සලා ගත්තාම අපිට පුළුවන් ඒකෙන් ලොකු ආස්වාදයක් ලබන්න. ඒ වගේම අපිට පුළුවන් ඒකෙන් කතන්දරයක් ගොතා ගන්න. නිකං ඔහේ නිශ්චලව තියෙන චිත්‍රයක් නෙමෙයි චිත්‍ර රාශියක් එක ළඟ ළඟ පෙළ ගැස්සලා ගත්තාම ඒක වේගයෙන් ක්‍රියාත්මක කරනකොට ඔන්න අපිට ඒකේ චලනය වෙන ස්වභාවය අත්දක ගන්න පුළුවන්. ඉතින් මේකම වර්ධනය වෙච්ච අවස්ථාවක්. එතකොට අපිට පුළුවන් ඔය චිත්‍රපටි ආශ්‍රයෙන් තේරුම් ගන්න. ඒ කාලේ අර චිත්‍රපටි දිරගත කරනකොට මේ පින්තුන් දැකලා ඇති අර දිග සෙලියුලොයිඩ් පටයක් තියෙනවා. ඕකේ එක ළඟ ළඟ ළඟ ළඟ තියෙන දර්ශන තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඕක ප්‍රොජෙක්ටර් එකක් ඉස්සරහට ගෙහිලා ඕක චලනය කරාම යම්කිසි වේගයෙන් ඔන්න නළු නිලියෝ නටනවා, උඩ පයින්නවා, මල් ගස් වටේ ඇවිදිනවා, සින්දු කියනවා, අඬනවා, දොඩනවා, වැළපෙනවා. ඉතින් ඔක්කොම අපිට දැක ගන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේ චිත්‍රපටිය නරඹන්නේ? අපිට තේරෙනවා මේක ඇත්ත වශයෙන්ම සිද්ධාන්තය තියෙන්නේ මේ චිත්‍රපටියක්. එහෙම නැත්නම් මේ ආලෝක කදම්බයක් මේ එක්තරා පටියක් මතට මේ එල්ල කරාම ඒකෙන් එන ආලෝකයක් තමයි මේ තිරයක් මත පතිත වෙන්නේ. අපිට සිද්ධාන්තය තේරෙනවා. නමුත් පින්වත්නි අපේ චිත්‍රපටියක් බලන්න ගියාම අපිට ওই සිද්ධාන්ත කිසිම මතකයකට එන්නේ නැහැ. අපිට ඊට වඩා හාත්පස වෙනස් චිත්‍රයක් තමයි එහෙම නැත්නම් හාත්පස වෙනස් කතාවක් තමයි ඒ වෙලාවේ අපේ ඔළුවේ තියෙන්නේ. ඉතින් ඒකට හරියන්න සෑහෙන්න දේවල් සංස්කරණයන් සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි මේ වගේමයි ඇත්තටම නාට්‍යයක් වුණත් නාට්‍ය සංදර්ශනයක වුණත් ඉතින් ඒතර නලු නිලියෝ විවිධ අන්දමින් විවිධ ආකාරයෙන් නිරූපණයන් ඉදිරිපත් කරනවා. ප්‍රංග දැක්වීම් ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඒවත් බොහොම කන් යොබාගෙන ඇස් යොමාගෙන කටත් ඇරගෙන බලන් ඉන්නවා. ඉතින් මේ විදිහට අපිට තේරෙනවා මේ හැම දර්ශනයකම එක්තරා අන්දමකින් තියෙනවා ටිකක් සමාන ගතියක් තියෙනවා. ඉතින් අපි මේ දේවල් ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් දැන් අපි හිතුවොත් නාට්‍ය දර්ශනයක් වගේ දෙයක් එතන තියෙනවා එක්තරා අන්දමක වේදිකා සැරසිලි තියෙනවා. මේ නාට්‍යයේ ඒ පෙන්නන ජවනිකාවට සරිලන විදිහේ යම් වේදිකා සකස් කිරීම තියෙනවා. ඉතින් අපි හිතමු ඔන්න නළුවෙක් නිලියෙක් එක්ක ඉතින් යම්කිසි රඟ දැක්වීමක් නම් කරන්නේ. ඔන්න ඒකට හරියන විදිහට ඉතින් මල් ගස් තියෙනවා. ඉතින් තව තව විචිත්‍ර වූ දේවල් තියෙනවා. ඉතින් ප්‍රේම ජවනිකාවකට ගැලපෙන දේවල් ඔන්න එතන තියෙනවා. අපි හිතමු ඊට වඩා අපි හිතමු ඊට වඩා මොකක් හරි මලගයක් නම් පෙන්වන්න තියෙන්නේ. ඔන්න ඉතින් ඊට හරියන විදිහට මේ අංග සංස්කරණය කළා, වේදිකා සැරසිලි කළා. ඉතින් ශෝකාන්තයක් විදිහට ඔන්නේ සකස් කිරීම ටික කළා තියෙනවා. ඒ වගේමයි අපි හිතමු ඉතින් තරුණ කාන්තාවකගේ ස්වරූපයක් නම් පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඒ ඉන්න කවුරු හරි නිලිය තව ටිකක් තරුණ විදිහට පේන විදිහට තව ටිකක් තින් ලස්සන කරලා හැඩ වැඩ කරලා මූණේ එක එක දේවල් අතුල්ලලා ඉතින් තව ටිකක් තරුණ කරලා ලස්සන කරලා පෙන්වනවා. හැඩ වැඩ ගැනීම තියෙනවා. ඊළඟට ඉතින් නළුවෙක් වුණත් තව ටිකක් ඉතින් කොණ්ඩේ හරි ගස්සලා උඩට දාලා හැඩ වැඩ කළා. ඔන්න ඉතින් සංස්කරණය කළා ඉතින් අපිට ලස්සනට ඉදිරිපත් කරනවා. ඉතින් අපිත් බොහොම ලස්සනයි කියලා ඉතින් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේමයි ඔන්න තැන් තැන් වලින් හොඳට ආලෝක නිකුත් වෙන විදිහට ඔන්න විවිධාකාර මේ ලයිට් දාලා තියෙනවා. ඒ වගේමයි ඒවා ඉතින් සමහරලාට නිවෙනවා, සමහරලාටපත් වෙනවා. ඊළඟට එක එක දේවල් චිරේ පිටිපස්සේ තිරේ මැවෙනවා. ඒ වගේම ඉතින් විවිධාකාර ඒ ජවනිකාවට ඔබින විදිහට විවිධාකාර ශබ්දත් නිකුත් වෙනවා. අපි තුමු ශෝක ජවනිකාවක් නම් ඒකට හරියන්න ඉතින් බොහොම ශෝකී ගීතයක්, ගීතරාවයක් නැත්තම් වාදනයක් ඔන්න නිකුත් වෙනවා. ඉතින් මේ හැම දෙයක් හරහාම ඔන්න අර ඉදිරිපත් කරන ජවනිකාවට ගැළපෙන සංස්කරණයන් සකස් කරලා තියෙනවා. ඉතින් මේකම චිත්‍රපටියක් තුලත් තියෙනවා. චිත්‍රපටි එකත් එතකොට චිත්‍රපටිය තිරගත කරන්න කලින් අන්න මේ දේවල් ඒ ඒ අදාළ නළුණු ලියන් එකතු කරගෙන ඒගොල්ලන්ට උමනා කරන ඇඳුම් පැළඳුම් ආයිත්තම් අන්දවල ඔන්න ඉතින් කැමරා එක ඉස්සරහා ඉඳගෙන ඒ අය රඟපානවා. රංගපාලා. ඉතින් ඒ ඒ දර්ශන තටිගත කරගන්නවා, රූපගත කරගන්නවා. ඉතින් নানা ප්‍රකාර විදිහට ඔන්න ඒ ඒ අදාළ දර්ශන වලට ගැලපෙන තැන් හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා ඒ ඕමනා ඕමනා විදිහට එතෙන්ට එතෙන්ට ගැලපෙන විදිහට මේ පරිසරයත් සකස් කරගෙන ඔන්න එතන ඉඳන් මේ කට්ටිය රඟපානවා. රඟපාලා ඔන්න ඒ ටික සකස් කරගන්නවා. ඊට පස්සේ ඔන්න ඒකට හඬ කවලා ඊළඟට තව උමනා කරන සංගීතය ඇතුළත් කළා. සින්දුත් තව ටිකක් දාලා ඔන්න ආලවට්ටම් කළා. ඔන්න තවත් ටිකක් සකස් කරගන්නවා. ඔන්න පින්වත්නි අපි හිතමු ඉතින් ඔන්න අපිත් යනවා දැන් චිත්‍රපටියක් බලන්න. ওই විදිහට සකස් කරගත්ත එක බලන්න ඉතින් අපි යනවා. බලන්න ගියාම ඉතින් අපි සෑහෙන ගාණක් වේදම් කරගෙන ඔන්න ඉතින් ගිහිල්ලා පුටුවක් උඩ වාඩි වෙනවා. වාඩි වුණාම ඉතින් අර වටේ තිබිච්ච තිර ටික ඔක්කොම ඉතින් වහනවා. ඉතින් අපි හිතමු අපි බලන්න ගිය ටිකක් දවල් කාලෙක නම් මේ තිර ඔක්කොම ටික වැහලා ඊට පස්සේ ඉතින් දොරවල් ටිකත් වහනවා. දැන් ඉතින් සම්පූර්ණ කලවරයි. සම්පූර්ණ කලවර වුණාට පස්සේ අපිට මේ ඉස්සරහා තිරයක් තියනවාද කියලාවත් පේන්නේ ඒ තරමට කලවරයි. ඊට පස්සේ ඔන්න තිරේ මතට අපි තුමු අර වෙනත් ඒවා පෙන්වන්න නැතුව ඔන්න අපි බලන්න ගිය එකේම බලන්න ගිය චිත්‍රපටියේම අර වගේ රූපගත කරගත්ත දර්ශන ඔන්න එක එක එක අර ප්‍රොජෙක්ටර් එක හරහා ඔන්න පෙන්වන්න ගන්නවා. දැන් මේ පෙන්නද්දී අපිට පින්වත් මේ මේ බඳු පසුබිමක් මේ ඔක්කොගෙම තියෙනවා කියලා සම්පූර්ණයෙන්ම අමතකයි. අපි අර පෙන්නන ජවනිකාව තුල ලස්සනට ජීවත් වෙනවා. අපේ හිතේ කොයි තරම්නම් මෝහයක් අවිද්‍යාවක් ඒ වෙලාවේ වැඩ කරනවද කියනවා නම් අපි ඉන්න තැන පවා අපිට අමතක වෙනවා. අපි තුමු එතන තියෙන බොහොම ශෝකාන්තයක් නම් පෙන්වන්නේ. ඔන්න ඉතින් ඒකට හරියන ඒකට හරියන ඒක නැත්තම් සරිලන ඔන්න ශෝකී ගීත රාවයක් ඔන්න වාදනය කරනවා. ඊළඟට ඊට සරිලන විදිහට ඔන්න ආලෝක සකස් කරලා තියෙනවා. ඊළඟට ඉතින් අපිට ඇහෙනවා අපේ ළඟ ඉන්න කාන්තාවකුත් ඉතින් එකී ගහනවා. ඉතින් අපිටත් ඇඬෙනවා. ඉතින් එතකොට අර තේරෙනවා සම්පූර්ණයෙන්ම අපි මේ ජවනිකාව තුලම ඔන්න අවිද්‍යාවෙන් අතරමං වෙලා ඉන්නවා. ඊට පස්සේ කොයිතරම් ඊළඟට ඔන්න මේකට උදව් කරන්න තණ්හාවත් ඉදිරිපත් වෙනවා. කොහොමද? දැන් මේ ජවනිකාව අවසానයි. අවසන් වෙලා අපි හිතමු ඔන්න ඒ තැනැත්තා දැන් වෙන ජවනිකාවකට යනවා. වෙන ජවනිකාවට යනකොට ඒ ජවනිකාවත් කලින් ජවනිකාවත් ලස්සන්ට බඳින ගතිය, ලස්සන්ට එකිනෙකට එකක් ගලප ගන්න ගතිය, සම්බන්ධ කර ගන්න ගතිය අන්න තණ්හාවෙන් කළා දෙනවා. තණ්හාවේ තියෙනවා අවස්ථා තුනක් පෙන්නනවා. නැත්තම් තණ්හාවේ පැති තුනක් පෙන්නනවා. පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්තර తත්‍රාබි නන්දිනී කියලා. පෝනෝ භවිකා කියන්නේ අර එක මේ මේකින් තවත් මේ මේකට නැත්නම් එක ජවනිකාවකින් තවත් ජවනිකාවකට. මොකද මේ ජවනිකා දෙකක් අතර හරි ලස්සන මේ සම්බන්ධය ඇති කරලා දෙන්න ඔන්න තණ්හාවට ලස්සනට මේ හැකියාව තියෙනවා. ගැටේ දාලා සම්බන්ධ කරලා දෙනවා. මේ තමනාට ජවනිකාවෙන් ජවනිකාව කිසිම සම්බන්ධ කියන්නේ ජවනිකාවෙන් ජවනිකාව කියන්නේ ජවනිකා දෙකක්. නැත්නම් ජවනිකා රාශියක්. නමුත් අපේ ඇතුලේ තියෙන තණ්හාව ලස්සනට මේ දෙක ගලපලා සකස් කරලා දෙනවා. ඊළඟට එතන මේ නන්දි රාග සහගතා. ඒතර මේ පෙන්නන ජවනිකාව තුල අපි ඇලෙනවා. එතන සතුටු වෙනවා. తත්‍ර తත්‍රාපි නන්දිනි. එතන එතන අපි සතුටු වෙනවා. එතකොට මේ තණ්හාව මගින් මේ ඌමනා කරන ඉතිරි වැඩ ටික කරලා දෙනවා. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු, සංස්කාරකවරු, නළුනිලියෝ ඔක්කොම ටික එකතු වෙලා ටිකක් දුරට වැඩේ කරලා දුන්නා. ඊළඟට හැබැයි මදිපාඩු ටික ඔක්කොම අති අපි එකතු වෙලා අතින් කරනවා. ඒ කියන්නේ අපි හිතමු අපි කවුරුත් නැති වෙලාවක ප්‍රේක්ෂකයෝ කවුරුත් නැති වෙලාවක මේ තිරේ චිත්‍රපටයක් පෙන්වුවට ඒක ඇත්තටම චිත්‍රපටයක් වෙන්නේ නැහැ. නමුත් අපි ඒක ඉන්නවා නම් ඔන්න අපි තමයි මේ චිත්‍රපටියට ගැලපෙන විදිහට, ඌමනා විදිහට අපේ ඇතුලේ තියෙන අන්න අවිද්‍යාවත් භාවිතා කරලා, තණ්හාවත් ඉස්සරහට ඇවිල්ලා මේ ජවනිකාවෙන් ජවනිකාව අපි ලස්සන්ට අපේ හිත ඇතුලේ තැම්පත් කරගෙන ඔන්න අපි හොඳට තාත්විකව මෙන්න මේ කතාව තුළ ජීවත් වෙනවා. අපි අඬනවා, අපි වැළපෙනවා, නැත්නම් අපි උඩ පයින්නවා, hina වෙනවා, නටනවා. ඉතින් මේ ඔක්කොම අර දැන් සිනමා ලෝකයේ තුල අපි අතරමං වෙලා ගත කරනවා. එතකොට බැලුවාම මේ ප්‍රේක්ෂකයෝ සෑහෙන යමක් කරනවා මේ චිත්‍රපටිය සාර්ථක කරගන්න. චිත්‍රපටියේ සාර්ථකත්වය තියෙන්නේ අපි ඒක බොහෝම අවිද්‍යාව සහිතව හොඳ තණ්හාවෙන් අර ලාටුව තණ්හා ලාටුවෙන් හොඳට ඒ ඒ ජවනිකාව ජවනිකාවෙන් ජවනිකාව අලවමින් සාර්ථකව මේක බලපු තරමට රස විඳගත්තු තරමට තමයි ඔන්න අපිට මේ චිත්‍රපටි රසඳින්න පුළුවන්. ඉතින් වැඩි දෙනෙකුට මේ විදිහට මේ අවිද්‍යාව තුලින් තණ්හාව තුලින් මේක රසඳ ගන්න හැකියාව තියෙනවා නම් ඔන්න අපි ඒක හදපු කට්ටියට ඔන්න සම්මානිකුත් දෙනවා. ඉතින් මේ වගේ ස්වභාවයක් මේ චිත්‍රපටි ලෝකයේ තුල තියෙනවා. දැන් පින්වත් මේ චිත්‍රපටියේ සැබෑ ස්වභාවය ගත්තොත් එතන තියෙන්නේ මේ තිරයක් මතට පතිත වෙන මේ ආලෝක කදම්බයක් කියලා අපි කිව්වොත් එහෙම මේ අපි එකතින් අපි පිළිගන්න හේකුත් නැහැ. එහෙම නැත්නම් ඒක නිකන් අපි මේ සිද්ධ වෙන දේ නැත්නම් මේ චිත්‍රපටි හැල්ලු කරලා කතා කරනවා කියලා සමහරට මේ අධ්‍යක්ෂකවරු නඩු දාන්න උනත් පුළුවන්. මොකද ඒ තරමටම සෑහෙන සල්ලි මිලියන ගණන් ඉදන් කරලා තමයි මේව හදන්නේ. ඒ නිසා අපිට මේ චිත්‍රපටියක් බලන්න ගියාම අපි අපේ අතින් කරන මේ සංස්කරණය අපි අපේ අතින් කරන මේ මුලාවීම නැත්තම් ඒ ජවනිකාවෙන් ඒ ජවනිකාවට ලස්සනට මේ කතාව අපේ හිත තුළ තැම්පත් කරගන්න එක අපිට ඒ තරම් වැටහෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ඔය රූපවාහිනියේ එහෙම සතිපතා පෙන්වන නාට්‍ය දර්ශන තියෙනවා. ඉතින් මේ මේ සතියේ පෙන්නපු එක ඔන්න මේ සතියෙන් අවසానයි යම් කොටසක් ඉවරලා. හැබැයි ඔන්න ඊළඟ සතියේට බලන්න කැමැති ඇත වෙන විදිහට ඔන්න ජවනිකාවකින් තමයි ඒක නවත්තන්නේ. දැන් කුතුහලයක් සහිතව ඔන්න ඉතින් නොයවසිල්ලෙන් බලන් ඉන්නවා ඊළඟ සතියේ ඒ දවසේ ඒ වෙලාවට ඔන්න ඊළඟ ජවනිකාව පෙන්නනකම්. ඉතින් මේ විදිහට අපිට තේරෙනවා මේ අපේ හිතේ තියෙන මේ තණ්හාව ලස්සනට මේ ජවනිකාවෙන් ජවනිකාව ජවනිකාවෙන් ජවනිකාව ඇද බැඳ ගන්නා ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි මේ හිතේ තියෙනවා සංස්කරණය කරන ස්වභාවයක් මොකක් හෝ අපි මේ බලන ජවනිකාවේ අඩුපාඩුවක් තියුණා නම් අපි ඒ ටික නම් ඔක්කොම අතින් දා ගන්නවා. අපිට ගැළපෙන විදිහට ඒ වගේමයි අපේ රාගය, ద్వේෂය, මෝහය වැඩෙන විදිහට අපි ඒ දර්ශනය සකස් කර ගන්නවා. ඒකට අපි හරි දක්ෂයි. සමහරලාට අපේ දැකපු දෙයක් අපි තුමු අපේ ගෙදර ගියාට පස්සේ ඔන්න ඒකේ දැකපු නිලියෙක්ව මතක් වෙනවා. අපි තුමු පිරිමි කෙනෙක් කියලා. දැන් මතක් වුණාම ඒ ඒ වමනා කරන දර්ශනයට ගැලපෙන විදිහට අපේ හිතේ තණ්හාව රාගය වැඩෙන විදිහට ඔන්න අපි අඩුපාඩු ටික සකස් කරලා නැවත නැවත මතක් කර කර නැවත නැවත මතක් කර කර ඔන්න හිතේ තණ්හාව වර්ධනය කරගන්නවා රාගය වර්ධනය කරගන්නවා අපිතුමු ඒක තිබුණේ දේශ මාකරි චරිතයක් කියන ඔන්න දුෂ්ටයේගේ චරිතයක් තමයි මතක් වුණේ ගෙදරාවහම. ඊට පස්සේ දැන් දුෂ්ටයා ගැන මතක් වෙන මතක් වෙන වාරයක් පාසා ඔන්න අපිට වොමනා කරන අඩු වැඩි ටික දාලා ඔන්න අපිට මතක් වෙන කොටත් කේන්ති යනවා. ඒ තරමට ඔන්න අපි අතින් දාගන්න ස්වභාවයක් සංස්කරණය කරගන්න ස්වභාවයක් තියෙනවා. පින්වත් මේ සංස්කරණය කිරීම නැත්නම් අංග සංස්කරණය කියන එක ඇත්තටම මේ දුරාතීතයේ ඉන්දියාවෙත් තිබිලා තියෙන ඔය මේ මේ නාට්‍ය දර්ශනවල මට්ට මේ පටන් මේකට මේ සංඛාර කියන පදය පාවිච්චි කළ බවට ඔය කටුකුරුඳ ඥානানন্দ සානාසේ බොහෝම ඒ අතීත සාධක ඔස්සේ පෙන්ලා දෙනවා. කියන්නේ මේ සංස්කාරවල තියෙන මේ සංස්කරණය කිරීමේ ස්වභාවය අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ සංස්කරණය කිරීමේ ස්වභාවය ඇත්තටම අපි දකින අත්දැකීම් තව විචිත්‍ර කරලා දෙනවා. ඒ නිසාම බුදුහාඳුරෝ කියනවා ඔය කච්චනීය සූත්‍රයේදී මේ රූපයක් අපි දැක්කහම ඒක හොඳ ලස්සන රූපයක් මන බඳන රූපයක් බවට සංස්කරණය කිරීම තමයි මේ සංස්කාරයන්ගේ ස්වභාවය. නැත්තම් අපේ කනට යම්කිසි සද්දයක් ඇහුනහම ඒක මිහිරි සද්දයක් මේකම අහවලාගේ සද්දේ මේක මේ පුරුෂ සද්දයක් මේක ගැහණු සද්දයක් මේක ශෝකී ස්වභාවයක් මේක නැත්තම් සොම්නස් ස්වභාවයක් කියලා ඔන්න මේ විදිහට සකස් කරන ස්වභාවය ඔන්න මේ සංස්කාර වලින් කරලා දෙනවා. ඊළඟට අපිට දිවට රසක් දැනුණාම, නාසයට ගඳ සුවඳක් දැනුණාම, ඒවයේ උවමනා කරන අඩුපාඩු ටික දාලා අපිට උවමනා විදිහට අපේ හිත බැඳෙන විදිහට තව තව කෙලෙස් වැඩෙන විදිහට ඔන්න මේ සකස් කරලා දෙන ගතිය මේ සංස්කාර වලින් කරනවා. ඒ වගේමයි හිතට පුංචි සිතුවිල්ලක් ආවමත් ඒ සිතුවිල්ලට එහෙම්ම ඉන්න නොදී අපි ඔන්න අත දාලා ඔන්න තව තව ටිකක් එකතු කරනවා. තව සිතුවිලි ජාලාවක් බවට පත් වෙනවා. සිතුවිලි පෙරහරක් බවට පත් වෙනවා. දැන් ඔන්න සිතුවිල්ලෙන් සිතුවිල්ල සිතුවිල්ලෙන් සිතුවිල්ල ඇලීගෙන ඇලීගෙන සිතුවිලි දාමයක් වශයෙන් ඔන්න හිත ඔන්න කතා කරන්න පටන් ගන්නවා. කලින් ටිකක් නිහඬව වගේ හිටියා. ඔන්න දැන් අපි අපේම තියෙන සකස් කිරීම හරහා ඔන්න දැන් සිතුවිලි දාමයක් බවට පත් වෙලා දැන් අපිට මතකත් නැහැ අපි කොහෙන්ද පටන් ගත්තේ කියලාවත්. ඒ තරමට මේ ඇතුළත සකස් කිරීම සිද්ධ වෙනවා. ඒ වගේමයි අපේ අපිට වේදනාවක් දැනුණාම ඒ වේදනාවටත් අපි ඔන්න මේක කැමති වෙන වේදනාවක් මෙන්න මේක අකමැති විය යුතු වේදනාවක් මේක අයින් විය යුතු වේදනාවක් මේක තව වර්ධනය කරගත ගත යුතු වේදනාවක් කියලා ඔන්න අපි ඒවට යම් යම් වටිනාකම් දෙමින් අපි පුළුවන් තරම් ඔන්න වේදනාවත් සකස් කරනවා. ඒ වගේමයි සංඥාවනුත්. අපේ හිතට ඔන්න පුංචි සංඥාවක් එනවා. අපි හිතමු දැන් ඔන්න භාවනා කරනකොට කෙනෙකුට ඔන්න පරණ දේවල් මතක් වෙනවා. ටිකක් ගල්ලනකොට ඔන්න පුංචි කාලේ කියවපු පොත් ටික මතක් වුණා. දැන් අදත් එක්කෙනෙකුට මතක් වෙලා තිබුණේ. අන්න ඒ වගේ. ඉතින් මතක් වුණාම ඔන්න ඒක අපිට දැන් ප්‍රශ්නයක්. ඔන්න අපි ඒක ගැන හිතනවා. ඇයි මේ මතක් වුනේ? මම ඒව අතහැරලා නේද තියෙන්නේ? මම දැන් අද මේ සිල් අරන් නේද ඉන්නේ? අටසිල් ගත්තට පස්සේ ඕවා සිහි කරන්න සුදුසුද? ඔන්න අපි নানা ප්‍රකාර විදිහට ඒ අපේ හිතට ආව සංඥාව ඔස්සේ සෑහෙන දුරට හිතාගෙන හිතාගෙන යනවා. ඉතින් මේ යන ගතිය හරහා ඔන්න පුදුම විදිහට පැටලෙනවා. අපි සංඥාවකින් මේ සම්පූර්ණ ප්‍රපංචය සිද්ධ වෙන බව නැත්තම් ඒකේ මුල් පුරුක පටන් ගැනීම මූලාරම්භය සංඥාවකින් බව අපිට තේරෙන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පෙන්ලා දීලා තිනවා සංඥා නිදානාහි පపంచ සංඛා කියලා ඔය කලහ විවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අපේ හිත සම්පූර්ණයෙන්ම වල්වදින අපේ හිතේ කෙලවරක් නැති විදිහට මේ සිතුවිලි ධාරාවක් ජනිත කරන මේ සම්පූර්ණ චිත්ත මේ ජාලාවේ නැත්තම් මේ සිතුවිලි ජාලාවේ මූලාරම්භය බුදුහාඳුර කියන තියෙන්නේ පුංචි සංඥාවල කියලා. ඉතින් මම හිතනවා ඒක අපිට හිතා ගන්න පුළුවන්. අපි හිතමු අපි කැමති කෙනෙක් මතක් වුණා නම් අපේ දරුවෙක් මතක් වුණාම අපේ දෙමව්පියෙක් මතක් වුණාම අපි කැමති කවුරු හරි මතක් වුණාම අපි එතනින් ඒක නතර කරන්නේ මේක මේ ආපු සංඥාවක් කියලා අපි කිසිසේත්ම අපිට හිතෙන්නේ නැහැ ඒ වෙලාවට. අපි හිතන්නේ මෙන්න මේ අහවලා මතක් වුණා. අහවලා දැන් කොහෙද ඉන්නේ? මේ වෙලාවේ කාලා බීලා ඉන්නවත් දන්නෙත් නැහැ. ගෙදර සනීපෙන් ඉන්නවත් දන්නෙත් නැහැ. මං නම් මෙහෙට වෙලා මේ භවනා කර කර ඉන්නේ. දැන් මේ පැත්තේ මොනවා වෙලාද දන්නෙත් නැහැ. ඉතින් ওই විදිහට নানা ප්‍රකාර විදිහට අපි ඒ අපේ හිතට ආපු සංඥාව ඔස්සේ ටික ටික ටික ටික ටික ටික වර්ධනය වෙවි වර්ධනය වෙවි යනවා. එතන මේ සංඥාවේ තියෙන්න පුළුවන් යම් පමණක වේදනාවක්. ඒ වේදනාවෙන් අපිට සැපයක් දැනෙන්න වෙන්න පුළුවන්, දුකක් දැනෙන්න වෙන්න පුළුවන්. ඒ හරහා ඔන්න විතර්කයක් පහළ වෙනවා. ඒ විතර්කය අපි තව තව වර්ධනය වීම හරහා ඔන්න ඒක ප්‍රපංචයක් බවට පත් වෙනවා. ප්‍රපංචයක් කියලා කියන්නේ අපේ හිතේ සිතුවිල්ලක් පහළ වුණාම ඒක එක පැත්තකින් ඔන්න වර්ධනය වෙනවා. ඒ කියන්නේ ගහක් ගත්තොත් ගහේ අතුපතර ලියලාගෙන යනකොට එක පැත්තකට විතරක් නෙමෙයි අතු ලියලන්නේ. අපි තුමු දකුණු පැත්තට එක අත්තක් ලියනවා. ඔන්න ඒ අත්ත දිගට දිගට දිගට තව තව දලුලාගෙන ඔන්න ඒ දකුණු පැත්තෙන් ආපු ඒ ශාඛාව. දකුණු පැත්තෙන් ආපු අත්ත ඔන්න ලියලාගෙන ලියලාගෙන ලියගෙන යනවා. ඒ වගේමයි අපි තුමු වම් පැත්තටත් අත්තක් ආවා. ඒ අත්තත් ඔන්න වම් පැත්තට ලියලාගෙන ලියලාගෙන ලියගෙන යනවා. උතුරු පැත්තටත් ආවා. නැගෙනහිර පැත්තටත් ආවා. මේ විදිහට ගත්තාම මේ මුළු ගහේම ඔන්න අතුපතර රාශියක් ලියලගෙන ලියලගෙන යනවා හැම පැත්තටම. ඒ වගේමයි මේ අපේ හිතෙත් මොකක් හරි සංඥාවක් ආවහම ඒ සංඥාව අපිට විවිධාකාර පැතිවලින් ඒවා ලියලන්න පටන් ගන්නවා. අපේ අපිට අපේ සංඥාව අපිටම අපි අකමැති කෙනෙක්ගේ සංඥාවක් නම් ඔන්න එයා කරපු දේවල් ඔක්කොම අපිට කරපු හිරිහැරයන් ඔන්න මතක් වෙන ඔන්න එක පැත්තක් ලියලගෙන ලියලගෙන යනවා. ඊට පස්සේ ඔන්න එයා අපි අකමැතියට උදව් කරපු හැටි ඔන්න ලියගෙන ලියලගෙන යනවා. හට එයා අපිට ඉදිරියේදී කරන්න පුළුවන් හානි ගැන ඔන්න ලියරගෙන ලියලගෙන යනවා. ඊළඟට යා ඉදිරියට ඔන්න අපේ දෙමව්පියන්ට නැත්නම් අපේ දරුවන්ට මෙහෙම කරන්න පුළුවන් අරම කරන්න පුළුවන් ඔන්න තව දේවල් ලියලගෙන ලියලගෙන යනවා. දැන් මේ දේශ channel එක open කරගත්තාම විවෘත කරගත්තාම දන්නේම නැතුව අපි ඉන්නේ සම්පූර්ණ ද්වේෂයක් තුල. ඉතින් මේ වගේ හරිම මේ හිත තුලින්ම අපි පැටලෙනවා. මේ සංස්කරණයන් තුලින්ම පුදුමාකාර පැටලීමක් සිද්ධ වෙනවා. නමුත් අපිට අමතකයි මේක පටන් ගත්තේ මේ හුදු දේශ සංඥාවක්, පටික සංඥාවකින්. පටික සංඥාවකින් කියලා අපිට සම්පූර්ණයෙන්ම අමතකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සංඥාවකින් තමයි මේකේ ආරම්භය තියෙන්නේ. පටන් ගන්නෙත් නිකන් අපේ අපේ යම් පමණක පාලනයක් සහිතව හැබැයි ටික ටික ටික ටික මේක වර්ධනය වෙලා වර්ධනය වෙලා ගියාට පස්සේ මේ ප්‍රපංච මට්ටමේදී මේ ප්‍රපංචයේ මගින් ඒ හිතන්න පටන් ගත්ත තැනත්තාව සම්පූර්ණයෙන්ම මැඩපවත්වනවා. ඒ කියන්නේ දැන් ඒ හිතේ දුවන සිතුවිලි ධාරාවේ වහලෙක් බවට, දාසයෙක් බවට මේ හිතන්න පටන් ගත්ත තැනත්තාවපත් වෙනවා. ඉතින් හිතලා බලමු අපි අපි කැමති කෙනෙක් මතක් කරගත්තත් ඕකම තමයි චිත්‍රය. ඉතින් අපි ඕක ගැන හිතලා හිතලා හිතලා හිතලා දැන් අපිට සම්පූර්ණයෙන්ම දැන් වෙනත් දෙයක් හිතා ගන්න බැරි තරමට ඉතින් අපි හිතන්නේ මේ තැනත්තා ගැනමයි. ඔය තරුණ කාලෙදී එහෙමනම් ඉතින් මේ පින්තුන්ට ඔය අත්දැකීම ඕන තරම් ඇති. ඔය යම්කිසි ප්‍රේම සම්බන්ධයකට එහෙම සම්බන්ධ වුණාම වෙන කෙනෙක්ව ඔළුවට එන්නෙම නැහැ. එන්නෙම යාමයි ඔළුවට මතක් වෙන්නේ. ඉතින් අම්මලා තාත්තලා කියනවා ඕක අත්හැරලා දාන්න මේක අත්හැරලා දාන්න ඕකනම් කළා හරියන්නේ නැහැ. ඉතින් නටේ නැති දේවල් කියනවා. මේත් අතරින්නම් බෑ. මොකද හිතට එන්නෙම ඒ අපි දාගත්ත සංඥා ඔස්සේ පැටලිච්ච පැටලිල්ලමයි. ඉතින් මේ වගේ හරි පුදුම විදිහට අපේ හිත සම්පූර්ණයෙන්ම අන්න වහල් භාවයටපත් වෙනවා. නතු භාවයකටපත් වෙනවා මේ සංඥාව හරහා වන දිගට දිගට ගිහිල්ලා මේ හිතින්ම හදාගත්ත සිතුවිලි ජාලාව. ඉතින් මේ ස්වභාවය ගත්තාම එක පැත්තකින් හරිම හානි කරයි. මොකද මේ හිත සම්පූර්ණයෙන්ම පැටලිලා දැන් හිත සම්පූර්ණයෙන්ම නිකන් හෙම්බත් වෙලා සම්පූර්ණ අන්ධකාරයක තමයි ඉන්නේ. අවිද්‍යා අන්ධකාරය තමයි දැන් මේ හිත තියෙන්නේ. ඒ වගේමයි තණ්හාවෙන් සම්පූර්ණයෙන්ම බැඳිලා මේ හැම දෙයක්ම ඇලවිලා තමයි තියෙන්නේ. සිතුවිලි එක එකක් ගානේ ඇලවිලා. සෑම ජවනිකාවක් ගානේම ඇලවිලා. අපි අතීතයේ පුංචි කාලේ මෙන්න මෙහෙම ගත කළා. ඊළඟ අවුරුදු ගානේ මෙන්න මෙහෙම ගත කළා. ඊළඟ අවුරුදු ගානේ මෙන්න මෙහෙම ගත කළා. ලංකාවේ ඉඳද්දි මෙන්න මෙහෙම ගත කළා. දෙමව්පියොත් එක්ක ඉඳද්දි මෙන්න මෙහෙම ගත කළා. ස්වාමියාත් එක්ක මෙහෙම ගත කළා. බිරිඳත් එක්ක මෙන්න මේ විදිහට ගත කළා. දරුවොත් එක්ක මෙන්න මේ විදිහට ගත කළා කියලා ඉතින් අපි කෙලවරක් නැතුව මේ අපේ ජීවිතවල අපි ලැබුව අත්දැකීම් ඔක්කොම ටික අපි මේ තණ්හා ලාටුවෙන් අලෝගෙන බොහෝම ලස්සන විචිත්‍ර කතාවක් විදිහට ඔන්න අපි පත්‍රෙත් දානවා. නැත්නම් අපි පොතකුත් ලියනවා අපේ ජීවිත ප්‍රවෘත්ති. ඉතින් මේ විදිහට අපිට තේරෙනවා අපි මේ ජීවිතේ ලබන අත්දැකීම් අපි ඔක්කොම ඔළුවේ හිර කරගෙන තියෙන්නේ. මෙතින් අදහස් වෙන්නේ අපි සියලු අත්දැකීම් නොසලකා හැරිය යුතුයි. එහෙම නැත්නම් මේ සියලු අත්දැකීම් අපිට හානි කරයි. ඒවා අපි සියල්ල අමතක කරලා දැමිය යුතුයි කියන එක නෙමෙයි මේ කියන්නේ. අපේ මේ හිත සෑහෙන්න මේ අපි ලබන අත්දැකීම් හරහා එකතු කරගත්ත নানা ප්‍රකාර සංඥාවන් වලින් පැටලිලායි තියෙන්නේ. මේ සංඥා වලින්ම අපේ හිත ඔළුව පිරලායි තියෙන්නේ. ඉතින් මේ සංඥාවන් අන්න ඒ වගේ සකස් කරන ගතිය මේ සංස්කාර වලින් කළා දෙනවා. ඒ වගේමයි සංස්කාරත් මේ සකස් කරන ගතියක් තවදුරටත් සකස් කිරීම බුදුහාඳුර කියනවා සංස්කාර වලින්ම කළා දෙනවා කියලා. ඒ වගේමයි හිතට වෙනත් සිතුවිල්ලක් ආවහම රාගසිතක් ආවහම ඒකේ තියෙන ආස්වාදයට යට වෙලා ඔන්න තව තව ඒ ඔස්සේම හිත හිතා හිත හිතා රාගයෙන්ම බරිත වෙන ස්වභාවයක් මේ සංස්කාර වලින් කළා දෙනවා. ද්වේෂ හිතක් ආවහම ද්වේෂ හිත ඔස්සේම හිතලා හිතලා හිතලා ද්වේෂයෙන් බරිත වෙන ස්වභාවය මේ සංස්කාර වලින් ඒ අඩු වැඩි පුරෝල සකස් කරලා දෙනවා. මොකක් හරි දෙයක අරමුණක පැටලෙන්න ගත්තාම දිගට දිගට ඒකම හිතලා හිතලා තව තව එක එක පැති වලට කල්පනා කර කර සකස් කර කර පැටලෙන ගතිය මේ සංස්කාර වලින් කරලා දෙනවා. ඊර්ෂ්‍යාවක් හිතට පහළ වුණාම ඉතින් කෙලවරක් නැතුව ඒ ඔස්සේම හිතලා හිතලා මේ පැටලෙන ස්වභාවය මේ සංස්කාර වලින් සකස් කරලා දෙනවා. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ අහන ප්‍රශ්නේ මේ චරණ චිත්‍රය දැකලා තියෙනවද කියලා අහලා මේ චරණ චිත්‍රය ලස්සනයි කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ චරණ චිත්‍රයටත් වඩා මේ හිත හරිම විචිත්‍රයි. මේ හිත හිතේ තියෙන අමුතුම මේ සංස්කරණය කරන ස්වභාවය. මේකයි බුදුරජාණන් වහන්සේ මතු කළා දෙන්නේ. ඒ නිසාම හරි ලස්සන ගාතාවක් එනවා. නිබ්බේධික කියන සූත්‍රයේ එහෙම මේ ගාතාව මත මේ සඳහන් වෙලා තියෙනවා. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දං. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ විවිධාකාර විචිත්‍ර වූ දේවල් තියෙනවා. ඉතින් හරි ලස්සන නඩු නිලියෝ වගේ බොහෝම ලස්සන ප්‍රිය උපදන පිරිස ඉන්නවා. ඒ වගේම ඔය දියඇලි නාන ප්‍රකාර දර්ශන වගේ ඊටාම විචිත්‍ර වූ දේවල් තියෙනවා. ඒ වගේම ඊටාම මේ මනබඳනීය වූ සද්ද තියෙනවා. ඒ වගේම ගීත තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු මේ වාදන තියෙනවා. ඒ වගේම බොහෝ මිහිරි රසයන් තියෙනවා. මේ নানা ප්‍රකාර මේ විචිත්‍ර වූ දේවල් මේ ලෝකේ තියෙනවා. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. හැබැයි මේ එකක්වත් නෙමෙයිලු බුදුහාඳුරෝ කියන මේ කාමයන් කියන්නේ. එතකොට මොකද්ද මේ කාමයන් කියන්නේ? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ මේ ඒ දැකපු දේවල් අහපු දේවල් දිවට දැනිච්ච දේවල් නැත්නම් කයට ස්පර්ශ වෙච්ච දේවල් හිතට ආපු ඒ යම් කිසි දේවල් මේවා ඔක්කොම අපි අල්ලගෙන අර හිත තුලින්ම සංකල්ප කිරීම හරහා හිතීම හරහා විතර්ක කිරීම හරහා සංස්කරණය කිරීම හරහා ඔන්න ඔතන හරහා තමයි මේ සම්පූර්ණ රාග ස්වභාවයක්, ද්වේෂ ස්වභාවයක්, මෝහ ස්වභාවයක් මතුවලා ඉන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ කියන්නේ අපේ හිත අවිද්‍යාවෙන් තොරනම් තණ්හාවෙන් තොරනම් මේ තියෙන කිසිම දෙයකින් අපිට පිළීමක් ඇති වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා කියනවා තිට්ඨානි චිත්‍රානි තතේව ලෝකේ. අතෙත්ත ධීරා විනයන්ති චන්දං. මේ ලෝකේ ඒ විචිත්‍ර වූ දේවල් එහෙම්ම තියෙද්දී ප්‍රඥාවන්තයෝ මේ තමන්ගේ හිතේ තියෙන චන්ද රාගය විනයනය කරගන්නවා. චන්ද රාගය දුරු කරගන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ විසඳුම එතකොට මේ ලෝකේ තියෙන ලස්සන අය මේ ලෝකෙන් දුරු කිරීමක්වත් එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන සුන්දර දේවල් මේ ලෝකෙන් මැකලා මගේ හිතේ කෙලෙස් වැඩෙන්නේ මෙන්න මේ මේ දේවල් ටික නිසා මේවා ටික අයින් කරන්න ඕනේ කියලා එහෙම යන චිත් මේ විසඳුමක් නෙමෙයි බුදුරජාන් වහන්සේ දෙන්නේ. ඒ වෙනුවට මේ ලෝකේ විචිත්‍ර වූ දේවල් තියෙද්දිම බුදුරජාන් වහන්සේ මේ අපේ සිත් සතන් තුළ තියෙන තණ්හාව අවිද්‍යාව දුරු කරන දුරු කරන මාර්ගයක් තමයි පෙන්වන්නේ. අපි හිතමු පින්වත්නි අර අපි දැන් අර චිත්‍රපටිය ගැන කතා කළා. දැන් මේ චිත්‍රපටිය බල බලා ඉඳද්දී අපි හිතමු ඔන්න කාට හරි හදිස්සියේ කොහෙට හරි යන්න ඕන වෙලා අපි හිතමු වැසිකිළියට එහෙම යන්න ඕන වෙලා ඉතින් ඔන්න දන්නේම නැතුව එයා කඩාගෙන යනවා මේ දොර අරිනවා දැන්. දැන් මේ තෙක් කාලයක් ඔන්න අපි හොඳට নিমগ্ন වෙලා දැන් කටත් අරගෙන මාක් හරි දර්ශනයක් බල බලා හිටියේ. දැන් අර මිනිස්සයා ඊට මුකුත් අමතකයි. යා එක පාටම දොර ඇරියාම අර අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා අපි අර දොර හරහා ලොකු ආලෝකයක් ඔන්න තිරයට වැටෙනවා. දැන් පින්වත්නි මොකද වෙන්නේ අපිට? දැන් සම්පූර්ණ අන්ධකාරයක තමයි අපි මේ චිත්‍රපටයේ නරඹමින් හිටියේ. අර මේ තිරය මත ලොකු හොඳ ලස්සන දර්ශනයක් තමයි පෙනිපෙනී හිටියේ පෙනිපෙනී තිබුණේ. ඉතින් අපි ඒ ලෝකෙ තුල තමයි හිටියේ. මේ අපි ඒ ලෝකෙ තුල හොඳ නිකම් බැසගෙන වගේ ඉන්නකොට ඔන්න එක පාට අර දොර ඇරපු නිසා ලොකු ආලෝකයක් ආව අන්න තිරේ මතට. දැන් අපි අර බල බල හිටපු චිත්‍රය සම්පූර්ණයෙන් බොඳ වෙලා යනවා. මොකද්ද මේ වුනේ කියලා අපි එක පාට අර හිටපු ලෝකෙන් ඔන්න එළියට එනවා දන්නේම නැතුව. මොකද අපි ඒ ලෝකෙ තුල හිර වෙලා, নিমগ্ন වෙලා, අතරමං වෙලා හිටියා. එක පාටම මෙන්න තිරයට ආලෝකයක් වැටුනහම ඔන්න අපි දන්නේම නැතුව අපි අර හිටපු මවාගත්ත අවිද්‍යාවෙන් මවාගත්ත, තණ්හාවෙන් බැඳගත්ත ඇලුන ඒ ලෝකෙන් වෙනුවට ඔන්න දැන් මතක් වෙනවා මේ චිත්‍රපටියක් කියලා. මේ ඉන්න චිත්‍රපටි ශාලාවක මම මේ පුටුවක් උඩ ඉඳගෙනයි ඉන්නේ. මම දැන් මෙතන කියලා ඔන්න එතන මතක් වෙනවා. බලබල හිටියේ චිත්‍රපටියක් කියලා ඔන්න අර දොර ඇරියාම මතක් වෙනවා. එතෙක් අපි සම්පූර්ණයෙන්ම හිටිය අර චිත්‍රපටි ලෝකේ. අපි ඒ ජවනිකාවෙක හිටියේ. මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි මේ යෝගාවචරයන්ගේ හිතවලත් වෙන්නේ. අපි මේ විවිධාකාර චිත්‍රපටි බලබලා තමයි අපි සාමාන්‍යයෙන් ගත කරන්නේ. මේ චිත්‍රපටි සම්පූර්ණයෙන් තියෙන එක්ක අතීතේ එක්ක අනාගතේ. දැන් මේ චිත්‍රපටියක් මගින් ඔන්න අපේ හිත අතීතයට අරගෙන යනවා. එහෙම නැත්නම් අනාගතයට අරගෙන යනවා. ඒ වගේමයි මේ අපේ සිතුවිලි වලනුත්. මේ සිතුවිලි වලනුත් ඔන්න සම්පූර්ණයෙන්ම අපි එක්ක අතීතයට අරගෙන යනවා එක්ක අනාගතයට අරගෙන යනවා. ඉතින් මෙහෙම අපි මේ தත්ත්වේ පොඩ්ඩක් හරි තේරුම් අරගෙන මේ හිත දිහා පොඩ්ඩක් බලන්න ගත්තාම අපිට තේරුම් ගියොත් මේ හිතේ එන සිතුවිලි මම්මයි වර්ධනය කරන්නේ. ඒවට බැහැ මේ මාව මුලා කරන්න මමමයි මගේ හිතේ තියෙන අවිද්‍යාව නිසා. මගේ හිතේ තියෙන තණ්හාව නිසා මම්මයි ඒව වර්ධනය කරන්නේ. මම්මයි ඒවා ආලවට්ටම් කරලා ගන්නෙ. ඌමනා කරන නුඹුල් ටික දාලා මම්මයි සකස් කරලා ගන්නෙ. මේ දේ අපිට තේරෙන්න තේරෙන්න තේරෙන්න ඔන්න අපි ඉගෙන ගන්නවා මේ එන දේට එහෙම්ම එක්ක ඉන්න දෙන්න. නැත්තම් අපි පොඩ්ඩක් හරි අත දැම්මනම් මගකදී හරි ඒ අත දාන එක වළක්ව ගන්න. මොකද අපි සකස් කරන්න සකස් කරන්න යම් මට්ටමක් පැන්නුවාට පස්සේ ඒ සකස් කිරීම අපේ පාලනයෙන් තොර වෙනවා. ඊට පස්සේ අන්න අර බුදුරජාන් වහන්සේ කියන්න වගේ ඒ ප්‍රපංච සංඥා සංඛාවන් මේ ප්‍රපංචයේ පටන් ගත තැනැත්තව නැත්නම් මේ ප්‍රපංචයට හසු වෙච්ච තැනැත්තව මැඩ පවත්වනවා. ඔන්න අපි සම්පූර්ණ සිතුවිලි ධාරාවක් තුල අතරමං වෙනවා. ඉතින් මේ යෝගාවචරයේ ඒ නිසා විශේෂයෙන්ම විපස්සනා භාවනාවක් වඩද්දී ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ හිත පුළුවන් තරම් ආරක්ෂා කරගන්න මේ අනවශ්‍ය විතර්ක වලින් අනවශ්‍ය ප්‍රපංච වලින් අපි තුමා අපි පුරුදු වෙලා තිබුණා වැඩක් නැති වෙලාවට ඔන්න හාන්සි පුඩුවකට වෙලා මොකක් හරි අතීත සිදුවීමක් අල්ලගෙන ඔන්න මතක් කර කර මතක් කර කර මතක් කර කර ඇස් දෙකක් පියාගෙන ඉතින් තනියෙන් hina වෙවි ඔන්න ඉතින් අපි ඒ ගැන හිත හිතා හිත හිතා ඉන්නවා පින්වත් මෙන්න මේ වගේ දේවල් අපි සම්පූර්ණයෙන් පුළුවන් තරම් වළක්ව ගන්න උත්සාහත් වෙන්න ඕනේ තවත් අතකින් අපි හිතමු ඔන්න අපි තවත් විවේකයක් හම්බුනහම ඒ වගේම පුටුවක් උඩට වෙලා ඔන්න අපි අනාගතය ගැන සිහිනමවමින් ඔන්න අපේ දරුව ගැන හිත හිතා එයාට මෙහෙම වෙයිද දන්නේ අරම වෙයිද දන්නෙත් නෑ කීරියන් දන්නේම නැතුව පුටෝඩම ඉතින් බය ගැනලා තැති ගැනෙන මට්ටම් වලින් අපිට සමහරලාට ඉන්න පුරුදු වෙලා ඉන්න තියෙන්න පුළුවන්. මේ වගේ දේවල් පුළුවන් තරම් වළක්ව ගන්න අපි උත්සාහත් විය යුතුයි. කියන්නේ මේ භවනා කරද්දී අපි සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනේ මේ ප්‍රපංච කපා හරින්න. අපේ හිතේ කොයි වෙලාවෙද කතන්දර ගොතන්නේ? ඇතුලේ කතාව මතුවෙලා කොයි වෙලාවෙද කෙලවරක් නැතුව වෙන වෙන ලෝකවලට අපිව ඇදගෙන යන්නේ. හැකි තාක් ඉක්මනින් මේ ලෝකවලින් අපි හදාගත්ත ලෝකවලින් එළියට ඇවිල්ලා මේ වර්තමානයේ තියෙන මේ ඒකාකාරී ඉරියව්වට අපේ හිත ගන්න අපි උත්සාහත් වෙන්න ඕනේ. මොකද අපි තේරුම් ගන්න ඕනේ මේ හිතින් හදලා දෙන ලෝකය කොයි තරම් විචිත්‍ර වුණත් එතන තියෙන්නේ මුලාවක්. ඇත්තක් නෙමෙයි. දැන් මේ චිත්‍රපටියක් අපි කොයි තරම් ඇස් දල්වගෙන බලාගෙන හිටියත් එතන තියෙන සම්පූර්ණ මුලාවක්. එතන මේ ඇත්ත වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. මෙතන මේ පෙන්නන සද්ද සතෙක් ඇවිල්ලා කෑ ගහනකොට ඒ පෙන්නන සද්ද එතන සතෙක් නැතුවයි පෙන්වන්නේ. ඒ වගේමයි එතන නළුවෙක් නිඩියෙක් කරන රඟ දැක්වීම ඇත්ත වශයෙන් නළුවෙක් නිඩියෙක් නැතුවයි කරන්නේ. සමහරවිට තරුණ නළුවෙක් තරුණ නිඩියක් කියලා පෙන්නුවට ඇත්ත ජීවිතේදී මේ මිනිස්සු සෑහෙන වයසයි. ඉතින් අපිට තේරෙනවා මෙතන තියෙන සෑහෙන සකස් කිරීමක්. මේ සකස් කිරීම රාශියක අපි අවිද්‍යාවෙන් බැඳලා ඉන්නේ. අපිට මේ ඒ අවිද්‍යා අන්ධකාරයට අර චිත්‍රපට ශාලාවේ දොරක් කැරේහාම ආලෝක ධාරාවක් ඇවිල්ලා අපි අර හිටපු ලෝකෙන් එක පාටම එළියට ආවා වගේ තමයි මේ අපේ හිතත් මේ සකස් කරන සකස් කිරීම වලින් පොඩ්ඩක් හරි එළියට ආවහම සිද්ධ වෙන දේත්. ඒ නිසා අපි භවනා කරගෙන යනකොට කාලයක් අපි තුමු මේ අරමුණු නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මේ අරමුණේ තියෙන විචිත්‍රත්වය නැතිලා යනවා. ඒ කියන්නේ අපි අර චිත්‍රපටි ලෝකේ ඉන්නකොට එතන තිබුණේ හරි මනස්කාන්ත ස්වභාවයක්. අපි ඇස් දල්වගෙන බලාගෙන ඉන්න ස්වභාවයක්. ඒ ලෝකේ ජීවත් වෙන ස්වභාවයක්. අන්න ඒ වගේම අපි මේ භාවනාවක් කරද්දිත් හොඳට අපි මේ අරමුණට මුහුණට මුහුණලා බලාගෙන ඉන්නකොට මේ අරමුණේ ස්වභාවය තේරෙන්න ගන්නවා. අරමුණේ নানা ප්‍රකාර පැති පේන්න ගන්නවා. පෞද්ගලික ලක්ෂණ පේරෙන්න ගන්නවා. හැබැයි මේක කාලයක් තිස්සේ කරන්න කරන්න කරන්න කරන්න මේ අරමුණේ විචිත්‍රත්වය නැතිලා යනවා. අරමුණ නිකන් බොද වෙලා වගේ යනවා. අරමුණ නීරස වෙලා යනවා. අරමුණ නිකන් ඒකාකාරී වෙලා යනවා. මේ ඒකාකාරී වීම අපි තේරුම් ගත යුතුයි මෙන්න භාවනාවේ ප්‍රතිඵලයක් මේක. නිබ්බිදාව පහළ වීමක් සඳහා පෙර දැක්මක් මේ ඇවිල්ලා තියෙනවා. නැත්නම් නිබ්බිදාව පහළ වීම සඳහා යම්කිසි පෙන්눔 කිරීමක් තමයි මේ වෙලා තියෙන්නේ. මෙතෙන්දී අපි නැවත නැවත අරමුණට බලෙන් හිත දානව වෙනුවට අපි ලෑස්ති වෙන්න තියෙන්නේ දැන් අපි අකණ්ඩව භාවනාව කළා නම් නිරන්තරයෙන් භාවනාව යෙදුණා නම් ඒ වගේම දැන් මේ ඉන්න මට්ටමේදීත් එහෙම නැත්නම් දැන් මේ කරගෙන යන පරයන්කේදීත් අපි ගානට ක්‍රමානුකූලව අපේ සතිය වර්ධනය වෙලා සමාධිය වර්ධනය වෙලා ඊළඟට මේ අරමුණ දිහා හොඳින් නිරීක්ෂණය කර කර ගියා නම් ඊට පස්සේ නම් ඔන්න මේ විරංජනය වීමක් අරමුණේ රස නැතිවීමක් පේන දේවල් බොඳ වෙලා යාමක් සිද්ධ වෙන්නේ අපි තේරුම් ගත යුතු යන්න මේ කලින් තරම් මේ අරමුණේ තීච රසය නැතිවීම කියලා කියන්නේ ඔන්න එක පැත්තකින් නිබ්බිදාව පහළවීමක් විපස්සනා පැත්තෙන් කියලා නම් සෑහෙන ඊළඟ ඊළඟ මට්ටමකට හිතපත් වීමක්. ඒතර අපි මේ සැබෑ ලෝකයේත් ඔන්න ඒ වගේ චිත්‍රපටි බලන ස්වභාවයක් තමයි තියෙන්නේ. අපි චිත්‍රපටි ලෝකයට ගිහිල්ලා නැත්තම් චිත්‍රපටි ශාලාවකට ගිහිල්ලා බලන චිත්‍රපටියම විතරක් නෙමෙයි අපි අපේම හිතේ අපේම ජීවිතවල මුහුණ දීපු විවිධාකාර අත්දැකීම් හරහා අපිම හදාගත්ත චිත්‍රපටියක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපි ඒ චිත්‍රපටියේ ජීවත් වෙද්දි තමයි දැන් මේ බුදුහාමුදුරුව මතක් කරලා දෙන්නේ ඔය චිත්‍රපටියටත් අවිද්‍යා අන්ධකාරයෙන් අපි নিমগ্ন වෙලයි තියෙන්නේ. තණ්හාවෙන් බැඳිලායි ඉන්නේ. අපි අර ජවනිකාවෙන් ජවනිකාව කාටුන් චිත්‍රපටියේදී අපි සකස් කරගන්න. ජවනිකාවෙන් ජවනිකාව අපි පෙන්න්නන නාට්‍ය දර්ශනයේදී ඔන්න මතු කරගන්න. නාට්‍ය දර්ශනවල නම් ඉතින් ඊළඟ ජවනිකාව සකස් වෙනකන් ඔන්න තිරේ වහනවා. ඊට පස්සේ ඉතින් අපි අපි බොහොම උද්‍යෝගෙන් බලන් ඉන්න දැන් කොයි වෙලාවද තිරේ අරින්නේ කියලා. ඊළඟ දර්ශනය සකස් කරගන්න. ඉතින් ටට්ටක් ගාලා ඔන්න ගමනා කරන පුටුව එහෙට කළා මෙහෙට කළා. ඉතින් ඒ අවශ්‍ය සකස් කිරීම ටික කළා ඊළඟ දර්ශනය සකස් කරගන්නවා. අන්න ඒ වගේ මේ අපි එතනත් එතන එතන මේ තණ්හාවෙන් බැඳීගෙන අපි ඊළඟ දර්ශනෙට ලෑස්ති වෙලා ඉන්නේ. සකස් කිරීම ටික කරගෙන ඉන්නේ. පින්වත්නි අපිට මේ தത്വෙම අපේ ජීවිතවලට දාගන්න පුළුවන් නම්. ඒ කියන්නේ නාට්‍ය දර්ශනයක් අපි බලද්දී අපි කරන මේ සකස් කිරීම ටික අපේ හිතේ තණ්හාව වැඩ කරන හැටි ඊළඟට මේක මේ නාට්‍යයක් කියලා තේරුම් නොයන තරමට අපි ඒකේ බැඳිලා ඉන්න නිමග්න වෙලා ඉන්න ස්වභාවය ඒ අවිද්‍යා ස්වභාවය අපිට පුළුවන් නම් අපේම ජීවිතවලට පොඩ්ඩක් දාගන්න. අපේම ජීවිතවලටත් මේක මේ අපේ ජීවිතවලටත් ඒ පැත්තටම ඇතුල් පැත්තටම නැඹුරු කරගන්න පුළුවන් නම් අපි මේ විඳින විවිධාකාර අත්දැකීම් ඒ තරම්ම ලොකුවට සලකන්නේ මේක මේ යම් යම් දේවල් මත අපි එක එක අත්දැකීම් හරහා අපි යනවා. ඒ ඒ කාලානුරූපව හේතුඵල දහමක් අනුව අපි මේ ඒ ඒ කාල පරිච්ඡේදයේදී විවිධාකාර අත්දැකීම් හරහා යනවා. මෙතන අපි හුඟක් වෙලාවට හත්වය පුජ්‍යලය වශයෙන් අරගෙන ඥාති සම්බන්ධතා අරගෙන අපි විවිධාකාර අඩු වැඩිකම් දීගෙන ඔන්න ඉතින් අපි මේ අපේ චිත්‍රපටිය සෑහෙන සකස් කරලා තියෙන්නේ. ඉතින් අපි හැමෝටම එක එක්කෙනාට විවිධාකාර චිත්‍රපටි තියෙනවා. ඉතින් අපේම චිත්‍රපටි තුල අපි ජීවත් වෙනවා. ඉතින් අපි මේ ඉන්න චිත්‍රපටියෙන් අයින් වෙලා ඒ මෝහාන්ධකාරයෙන් අයින් වෙලා ඔන්න මේ විද්‍යා ආලෝකය නැත්තම් ප්‍රඥා ආලෝකය ඇති කරගන්න ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් අර චිත්‍රය ගැන මතක් කරපු බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ අපිම හිතින් අපේම සිතින් සිද්ධ කරපු ඒ සකස් කිරීම නිසා කොයිතරම් මෙදලා ඉන්නවාද කියන එක පෙන්ලා දීලා බුදුහාමුදුරු කියනවා තස්මාහතිහ භික්කවේ භික්ඛුනා අභික්කනං සකං චිත්තං පච්චවෙක්කිතබ්බං ඒ නිසා මහණෙනි මේ තමන්ගේ හිත නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්න. කොහොමද? දීගරත්තං ඉදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝසේන මෝහේනාති මේ කියන විදිහට අපි දැන් මේ අද කතා කළා වගේ අපි අර චිත්‍රපටියක් බලද්දි මේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් මේ සම්පූර්ණ සකස් කිරීම ටික කළා අපි සම්පූර්ණ ඒ ලෝකයක් තුල ඉන්නේ. ඒ ලෝකේ සම්පූර්ණ මොන අවිද්‍යාවක් තියෙනව නොදැනීමක් තියෙනව අන්ධකාරයක් තියෙනව අන්ධකාරය තමයි අපි චිත්‍රපටේ බලන්නේ. ආලෝකයක් ආවොත් අපිට මේ චිත්‍රපටිය පේන්නෙත් නෑ. ඒතරට සම්පූර්ණයෙන්ම රූප ටික බොඳ වෙලා තිබිච්ච රසය නැති වෙලා ඒකාකාරී වෙලා විරාගයක් පහළ වෙන්නේ. එපා වීමක් පහළ වෙන්නේ. නොයල්මක් පහළ වෙන්නේ. නමුත් අපේ සාමාන්‍ය ජීවිතයේදී අපි ජීවත් වෙන චිත්‍රපටියෙත් අපි එකිනෙකාගේ ජීවත් මේ චිත්‍රපටිවලත් අපි පුළුවන් තරම් ජීවත් වෙමින් අපේ හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහෙන් තමයි පුරවගෙන තියෙන්නේ. එනිසා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ භික්ෂූන් වහන්සේලාට මේ චිත්‍රය ගැන මතක් කළ බුදුහාඳුරෝ කියනවා ඒ නිසා මහණෙනි අපි නිරන්තරයෙන්ම මේ සෑහෙන කාලයක් තිස්සේ සංසාරේ අපේ මේ හිත කිලුට වෙලා තිබුණා මොනවයින්ද රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සanti චිත්ත වෝදානා සත්තා විසුද්ධಂತಿ මේ නිසා බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝකේ සත්වයෝ කිලුට වෙලා තියෙන්නේ කෙලෙසිලා තියෙන්නේ මේ හිත නිසා. යම් අවස්ථාවක මේ හිත සම්පූර්ණයෙන්ම පිරිසුදු අන්න මේ සත්වය පිරිසුදු භාවයකට පාරිශුද්ධියකට පත් වෙනවා. ඉතින් මේ විදිහට අපිට තේරෙනවා <clears throat> අපි මේ ලෝකේ විවිධාකාර දේවල් තියෙනවා තියෙනවා කියලා අරගෙන එතකොට විවිධාකාර නම්ගම් දීගෙන ඒවට වටිනාකම් දීගෙන සම්මුති ලෝකයක් තුල සෑහෙන අතරමං වෙලා තියෙනවා. ඒ නිසා ඔය එක්තරා අවස්ථාවකදී මාරය ඇවිල්ලා අහනවා මේ සේලා කියන රහත් තෙරණියගෙන් මේ ඒ සේලා රහත් තෙරණිය බොහොම තරුණ කාලේ පැවිදිලා වෙන්නේ නැති බොහොම මනබන්ධනීය ස්වභාවයක් ඒ සේලා රහත් තෙරණියට තිබිලා තියෙනවා. ඉතින් මේ මාරය ඇවිල්ලා අහනවා මේ කවුද හැදුවේ මේ මේ ප්‍රතිබිම්බය? කවුද හැදුවේ මේ රූපේ? එහෙම අහුවාම මේ සේලා රහත් තෙරණිය කියන්නේ මේ මේ කවුද හැදුවේ කියලා අහනවා කියන එක. මේ ඔබ දාගත්ත මේ ප්‍රශ්නයක්. මෙතන තියෙන මේ හැම දෙයක් නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති. මෙතන මේ හේතුන්ගෙන් සකස් වීමක් තියෙන්නේ. උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ මේ කරත්තයක් ගත්තාම මේ කරත්තේ ඔන්න රෝද හතරක් හදා ගන්නවා. අපි තුමු ජස කරත්තයක් කියලා. ඔන්න රෝද හතරක් සකස් කළා. ඒකේ සම්බන්ධ කරන දේවල් සකස් කළා. ඔන්න ඉන්න පුළුවන් විදිහට ඔන්න යම් යම් ආසන සකස් කළා. අවශ්‍ය හැඩ වැඩගීම් කළා. ඔන්න ඉස්සරහට අස්සේකුත් බැඳගත්තාම ඔන්න අපි මේකට අස්ස කරත්තයක් කියලා කියනවා. නමුත් ඇත්ත වශයෙන් එතන අසකරත්වයක් කියලා දෙයක් නැහැ. ඉතින් අපි මේ වර්තමාන උදාහරණයක් එක සලකලා බැලුවොත් ඉතින් අපි ටයර් හතරක් එකතු කරලා රෝද හතරක් එකතු කරලා ඊළඟට එන්ජිමකුත් තියලා ඊළඟට වමනා කරන අඩු වැඩි දේවල් ඕකේ දාලා ඊට පස්සේ ඒ වමනා කරන මේ ඉන්දන එහෙම සපයලා මේක මේ දුවන ස්වභාවයට හත සකස් කරගත්තා නම් ඔන්න අපි ඒකේ ස්වභාවය අනුව ඒක සටහන අනුව අපි මේකට කාර් එකක් කියලා කියනවා. නැත්නම් ඊට වඩා ටිකක් ලොකුවට තව ටිකක් රෝද 6ක් මහයි කරලා ටිකක් ලොකුවට සකස් කරගත්තාම ආසන ටිකක් වැඩියෙන් හයි කළා නම් අපි ඒක බස් එකක් කියලා කියනවා. නමුත් පින්වත් මෙතන බස් එකක් තියෙනවද? මෙතන කාර් එකක් තියෙනවද? කියලා පොඩ්ඩක් ආපස්සට හිතලා බැලුවාම මෙතන තේරෙනවා මේ নানা ප්‍රකාර දේවල් එකතු කළා. එකතු කළා එකතු කළා යම්කිසි රටාවකට සකස් කරාම යම්කිසි සටහනකට සකස් කරහම තමයි අපි ඒ ඒ සටහනට අනිත් සටහන් වලින් වෙන්කර ගැනීම සඳහා අපි නමක් දෙනවා. බස් එකෙන් කාර් එක වෙන්කර ගන්න ඔන්න අපිට තේරෙනවා. මෙන්න මේ ලොකු සීට් ගානක් තියෙන රෝද හයක් විතර තියෙන මගීන් ප්‍රවාහණය කරන්න පුළුවන් එකට ඔන්න අපි බස් එකක් කියලා කියමු කියලා ඉතින් අපි නමක් දාගන්නවා. ඊළඟට රෝද හතරක් තියෙන හතර පහ දෙනෙකුට විතරක් යන්න පුළුවන්. ඊට වඩා කුඩක් ටිකක් කුඩා ප්‍රමාණයේ වාහනයකට ඔන්න අපි කාර් එකක් කියමු කියලා ඔන්න අපි සම්මුතියක් දාගන්නවා. නමුත් අපි කොයිතරම්නම් මේ දාපු සම්මුතිවල අතරමං වෙලා ඉන්නවද කියලා කල්පනා කරොත් ඔන්න අපි අපේ කාර් එකට කවුරු හරි අකමැති ස්වභාවයක් දැක්කුවොත් නැත්නම් අපේ කාර් එකේ ඇවිල්ලා කවුරු හරි හැපුණොත් එහෙම නැත්නම් අපේ කාර් එක හොඳ නෑ එයාගේ කාර් එකයි හොඳයි කියලා කිව්වොත් එන්න අපිට කේන්ති යනවා. ඉතින් මේ තරමට අපි මේ සම්මුති ලෝකයේ තුල සෑහෙන අතරමං වෙලා ඉන්නවා. ඉතින් මේ සම්මුති ලෝකය තුල අතරමං වෙලා ඒ සම්මුතින්ම හිත හිතා සම්මුති සම්මුතින් තුලින්ම අපි සංකල්පනය හදාගෙන සම්මුතින් තුලින්ම කතන්දර ගොතාගෙන සම්මුතින් තුලින්ම අපි ප්‍රපංච ගොඩනගා ගන්නවා. මොකද මේ සංකල්ප වල තියෙනවා ප්‍රපංච හදන ගතිය. මොකද අපි පටන් ගන්නේ මේ පටවි ධාතුවේ තියෙන මේ තද ගති, රළු ගති, බුරුල් ගති, සියුම් ගති, ගොරෝසු ගති ඒවෙන් නෙමෙයි අපි පටන් ගන්නෙ. ඊට වඩා හුඟක් සංකල්ප මට්ටමකින් කාර එකක මට්ටමකින් බස් එකක මට්ටමකින් තමයි පටන් ගන්න. එතනම අපි පැටලලා ඉන්නේ. ඉතින් අපි ඒ මට්ටමින් පටන් ගත්තාම සෑහෙන්න අපේ මේ සිතුවිලි ධාරාව අපිව මේ තව තව ප්‍රපංචවලට තව තව පැටලිලි වලට අරගෙන යනවා. ඒ නිසායි අපි මේ භාවනාවක් කරද්දී කිසිසේත්ම විපස්සනාවකට සංකල්ප ගන්නෙ නැහැ. ඒ නිසා අපි මේ බස් එක අනිත්‍යයි කිව්වයි කියලා, කාර් එක අනිත්‍යයි කිව්වයි කියලා ගස්කොලන් අනිත්‍යයි කිව්වයි කියලා නැත්තම් මේ <clears throat> අපි ඉන්න මේ ගොඩනැගිල්ල අනිත්‍යයි කිව්වයි කියලා අපිට නිවැරදි අනිත්‍යයක් වැටහෙන්නේ නැහැ. ඒ නිසායි අපිට අවශ්‍ය වෙන්නේ මේ ඊ타ම මූල ස්වභාවයකට අපි හිත අරගෙන යන්න. <clears throat> මේ මිනිස්සයා හදාගත්ත සංකල්පවල අතරමං වෙන්නේ නැතු වෙන්න. මිනිස්සයා හදාගත් සංකල්ප අභිබවා ගිහිල්ලා මේ සංකල්ප හදන්න කලින් මේ ධාතුන්ගේ තියෙන මූල ස්වභාවයට නැත්තම් මේ ස්කන්ධයන්ගේ තියෙන මූල ස්වභාවයන්ට එම නැත්තම් මේ ආයතනයන්ගේ තියෙන මූල ස්වභාවයන්ට අපිට අත තියන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට භාවනාවක් කරන්න පටන් ගන්නකොට ඇතැම් වෙලාවට අපිට කියලා දෙන්න සිද්ධ වෙනවා. ඇයි අපි මේ තරම් මේ පාදයක ස්පර්ශයකට හිත තියන්නේ? ඇයි අපි මේ තරම් පාදයට දැනෙන තද ගතියකට හිත තියන්නේ? ඒ අපි මේ පාදයට දැනෙන රළු ගතියකට සිනිඳු ගතියකට සිසිලකට උණුසුමකට අපි හිත තියන්නේ. ඒ කිසිම දෙයක් පින්වත්නි අපිට මේ වචන වලින් තොරව භාෂාවකින් තොරව දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවට අපි කිසිසේත්ම අපිට ඉගෙන ගන්න උවමනාවක් නෑ අපි ඉගෙන ගන්න කියන්නේ. ඉස්කෝලේක ගිහිල්ලා භාෂාවක් ඉගෙන නොගත්තත් අපිට උපාධියක් නොතිබ්බත් එම නැත්තම් নানা ප්‍රකාර වෙනත් සංඥා කිසි දෙයක් නොතිබ්බත් අපිට මේ පාදයේ දෙන තදගතිය තදගතියක් වශයෙන් ඍජුව දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේවට සාමාන්‍යයෙන් පරමාර්ථ මට්ටමක් කියලා ධර්මයේ විස්තර කරනවා. මේ පරමාර්ථ මට්ටම දැනගන්න අපි හිතින් හදාගත්ත, මිනිස්සෙන් වශයෙන් හදාගත්ත සංකල්ප සම්මුති කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නිසා අපි මේ ඒ සම්මුති සංකල්ප හදලා තියෙන්නේ අපි බව තේරුම් අරගෙන, අපේ තියෙන රුචි අරුචිකම් අනුව බව තේරුම් අරගෙන, මේවා මේ මිනිස්සය හදාගත්ත తాවකාලික දේවල් බව තේරුම් අරගෙන අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕනේ මේ සංකල්ප වලින් බැහැර වෙලා ප්‍රපංච මට්ටම් වලින් බැහැර වෙලා මිනිස්සුયો કૃතිමව හදාගත්ත දේවල් වලින් බැහැර වෙලා ඇත්ත වශයෙන්ම තියෙන ඇත්ත වශයෙන්ම හේතුන් නිසා හටගන්න මේ මූල ස්වභාවයන්ට අපේ අත තියන්න. නැත්නම් මේ මූල ස්වභාවයන්ට අපේ අවධානය යොමු කරන්න. ඔන්න අපි මේ මූල ස්වභාවයන් තමයි ඔන්න විපස්සනාව සඳහා ගන්නෙ. මේ මූල ස්වභාවයන් ඔන්න එතකොට තේරෙනවා කොහොමද හැසිරෙන්නේ. ඒවා කොහොමද හටගන්නේ? ඒවට මොනවාද හේතු? මේ හටගන්න දේ ඒ මූල ස්වභාවයන් කොහොමද වෙනස් වෙන්නේ? ඒවා කොහොමද නැති වෙලා යන්නේ? එතකොට අපි මේ මූල ස්වභාවයන් මත පදනම් කරගෙන යම් කිසි සංකල්පයක් ගොඩනගාගෙන තියෙනවා නම් එතකොට මේ මූල ස්වභාවයන් නිරන්තරයෙන් අපිට පෙන්වන්නේ අනිත්‍ය ස්වභාවයක් නම් මූල ස්වභාවයන් නිරන්තරයෙන්ම අපේ කැමැත්ත අනුව හැසිරෙන්නේ නැත්තම් අපිට කිසි පාලනයක් නැත්තම් එහෙම නැත්තම් ඒවා යේ දිගට පවතින ස්වභාවයක් නැත්තම් දිගට දිගට යන ආත්මීය ස්වභාවයක් නැත්තම් ඒවා මත හදපු කිසිම දෙයක් නිත්‍යයි කියලා අපිට සලකන්න හැකියාවක් නැහැ. ඒවා මත ඒවා පදනම් කරගෙන හදපු වෙනත් කිසිම දෙයක් අපිට සැපයි කියලා සලකන්න හැකියාවක් නැහැ. මේ මූල ස්වභාවයන් කිසිසේත්ම අපේ පාලනයෙන් තොර නම් ඒවෑන් සකස් වෙච්ච. ඒවා ඒකරාශී කළා අපි සකස් කරගත්ත වෙනත් සංකල්පමය දෙයක් අපේ පාලනයේ තියෙනවා කියලා අපිට හිතා ගන්න බෑ. ඉතින් මේ නිසා මේ විපස්සනා භාවනාවේදී අපි සෑහෙන්න මේ ඍජු අත්දැකීමට මුල් තැනක් දෙනවා. මේ ඍජු අත්දැකීම මුල් කරගෙන අපි විපස්සනා භාවනාව කරන්න වෙනවා. ඒ නිසායි අපි පුළුවන් තරම් නිකා මේ අනිත්‍යයි අනිත්‍යයි කියනවා වෙනුවට මේ මූල ස්වභාවය හොඳ සමාධිමත් හිතකින් නිශ්චල හිතකින් ඇතුලේ කතාව සමනය කරගත්ත හිතකින් අපි තේරුම් ගැනීම සඳහා නැත්තම් නිරීක්ෂණය කිරීම සඳහා උත්සාහත් වෙන්නේ. අන්න එහෙම අපි උත්සාහත් වෙනවා නම් අපේ හිත අතීතයට දුවන්නෙත් නෑ අනාගතයට දුවන්නෙත් නෑ වර්තමාන මොහොතේ ඇස්පනා පිට සිද්ධ වෙන දේ ඔන්න දැක ගන්නවා. ඇස්පනා පිට සිද්ධ වෙන දේ දකින්න දකින්න දකින්න දකින්න මෙන්න මේ හිතේ වෙනස්කමක් සිද්ධ වෙනවා. ප්‍රඥාවේ වර්ධනයක් සිද්ධ වෙනවා. අවිද්‍යාව ටික ටික දුර වෙලා දුර වෙලා යන්න පටන් ගන්නවා. මෙන්න මේ අවිද්‍යාව යම් අවස්ථාවක දුර වෙලා ගියා නම් අන්න බුදුරජාන් වහන්සේ කියන මේ ඒ පහළ වෙන ප්‍රඥාවට අවිද්‍යාව දුරවීම නිසා පහළ වෙන ප්‍රඥාව අතිශය ප්‍රභාෂරයි. ප්‍රභාෂරයි කියලත් කියන්නේ මේ ආලෝකයක් කියන එක නෙමෙයි. අපේ අර මෙතෙක් කාලයක් පැවතීගෙන ආව මේ අවිද්‍යා අන්ධකාරය කපා හරින්න තරම් මේ ප්‍රඥාව ප්‍රබලයි. නිසා මේ හිතේම තියෙන ක්‍රියාකාරීත්වය හිත විසින්ම මේ අපිව කරන මුලාව හිත විසින්ම මේ කරන සකස් කිරීම අපේම හිතේ ප්‍රඥාව කියන බීජය වර්ධනය කළා. ප්‍රඥාව තව ටික ටික ටික වර්ධනය කළා තමයි ගොඩ ගන්න තියෙන්නේ. තේරුම් ගන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ පඤ්ඤා භාවයෙන් තබ්බා විඥානම් පරිඤ්ඤයං. ওই වගේ වචන වලින් කියනවා මේ ප්‍රඥාව කියන එක වඩලා තමයි මේ විඥාන ස්වභාවය තේරුම් ගන්න තියෙන්නේ. මොකද මේ විඥානය කියන්නේ අතිශය මායාකාරී. අපේ හිත අපිවම මුලා කරනවා. අපේ හිත අපිවම එක් කාලෙකදී අපායට අරගෙන යනවා තවත් කාලෙකදී මනුස්ස ලෝකයට අරගෙන යනවා තවත් කාලෙකදී දිව්‍ය ලෝකයට අරගෙන යනවා තවත් වෙලාවකදී බ්‍රහ්ම ලෝකයට අරගෙන යනවා. ඔන්න ආයෙත් මනුස්ස ලෝකයට ඇදලා දානවා. ආයෙත් අපායට ඇදලා දානවා. ඉතින් මේ නිසාම බුදුහාඳුරෝ කියන මේ මේ සංසාර ගමනේ පටන් ගැනීමක් කියන්න බෑ. අවිද්‍යාව මුල් කරගෙන තණ්හාව දෙවන්න කරගෙන මේ යන ගමනේ පටන් ගැනීමක් නෑ. ඉතින් මේ මේ යන මේ අවිද්‍යාව මුල් කරගෙන තණ්හාව මුල් කරගෙන මේ යන ගමන <clears throat> තමයි අපි ටික ටික මේ ප්‍රඥාව අවදි කරමින් ප්‍රඥාව තව තව වර්ධනය කරමින් ප්‍රඥාව තව භාවිත කරමින් තේරුම් ගන්න යන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ ප්‍රඥාව දියුණු කරගත්ත ස්වභාවයත් ඊට මෙහා මෝහෙන් බැඳෙන ස්වභාවයත් හරි ලස්සනට ඉදිරිපත් කරපු ගාතාවක් එනවා උදාන පාළියේ. ඒකදී බුදුරජාන් වහන්සේ කියනවා මෝහ සම්බන්ධිනෝ ලෝකෝ බබ්බ රූපෝව දිස්සති උපදි සම්බන්ධිනෝ බාලෝ තමසා පරිවාරිතෝ සස්සතෝ විය කායති පස්සතෝ නත්ති කිංචනන්ති බොහොම කෙටියෙන් සම්පූර්ණ මේ මුළු ලෝකයේ සත්වයෝ සත්වයින් මුහුණ පාන தત્ත්වය විස්තර කරලා තියෙනවා මෝහ සම්බන්ධිනෝ ලෝකෝ මේ මුළු ලෝකෙම මෝහයෙන් බැඳලායි තියෙන්නේ බබ්බ රූපෝ දිස්සති මේ මෝහයෙන් බැඳලා තියෙනකොට මේ තියෙන දේවල් භෞ්‍ය දේවල් හැටියට තියෙන දේවල් හැටියට පේන්න ගන්නවා. බබ්බ රූපෝව දිස්සති. අපි අත කතා කරා වගේ කාර් තියෙනවා, බස් තියෙනවා, අපිට විවිධාකාර චිත්‍රපට තියෙනවා, නාට්‍ය තියෙනවා, දර්ශන තියෙනවා. මේ හැම දෙයක්ම ඒතකොට ඇත්ත වශයෙන් තියෙන දේවල්, භෞ්‍ය දේවල්. අපි චිත්‍රපටියම් බලනකොට අවයාට කතා කළා වගේ ඔන්න අපි මේ අපිට ශෝක ජවනිකාවදී අපේ ශෝක ශෝක ජවනිකාව තුල ජීවත් වෙනවා. අපිට ඒක තියෙනවා. අපිට ත්‍රාස ජනක අත්දැකීමක් ඒ ඒ මේ ජවනිකාවේ තියෙනවා නම් අන්න අපි ඒක තුල ජීවත් වෙනවා අන්න අපිට ඒක තියෙනවා අන්න අපි එතන එතන තියෙන එතන එතනන භව ස්වභාවයක් තියෙනවා අපි ඒ භව ස්වභාවය තුල අන්න මුලා වෙලා ඉන්නවා ඒකයි මේ බුදුහාඳුරෝ කියන්නේ මේ ඒ චිත්‍රපටි ස්වභාවයම චිත්‍රයක් දකිද්දී අපි ඒ ලෝකෙත් ලෝකෙකට යන ගතියම අපේ මේ සැබෑ ජීවිතයටත් දාගන්න අපිට අවශ්‍ය වෙනවා. අපේ මේ සැබෑ ජීවිතෙත් තියෙන ඔය වගේම ස්වභාවයක්. මේ බුදුහාඳුරෝ දෙන උපමාව අපි පොඩ්ඩක් උත්සාහත් වෙන්න ඕනේ කොහොමද මම මේ ඇත්ත වශයෙන් මගේ චිත්‍රපටයට දාගෙන තියෙන්නේ කොහොමද මගේ ජීවිත නාටකයකට මම දාගෙන තියෙන්නේ කොහොමද මම මගේ ජීවිත චිත්‍රයට දාගෙන තියෙන්නේ අපි කොහොමද මේ ජීවිත චිත්‍ර කතාව තුළ අපේ ජීවිත නාටකය තුළ අපේ ජීවිත චිත්‍රපටිය තුළ අපි කොහොමද මේක අල්ලගෙන ඉන්නේ අපි කොහොමද මේ විද්‍යාවෙන් මේක බැඳිලා අවිද්‍යාවෙන් මේක බැඳිලා තියෙන්නේ මේක තේරුම් ගන්න තේරුම් ගන්නන්න බුදුහාඳුරෝ කියනවා දැන් මෝහ සම්බන්ධිනෝ ලෝකෝ බබ්බ රූපෝ දිස්සති මේ විදිහට මේ මෝහෙන් අවිද්‍යාවෙන් සම්බන්ධලා තියෙනවා මේ ලෝකේ අන්න ඒ කෙනාට මේ තියෙන මේ හැම දෙයක්ම භව්‍ය දේවල් වශයෙන් තියෙන දේවල් වශයෙන් පේනවා ඒ වගේම කියනවා උපදි සම්බන්ධිනෝ බාලෝ තමසා පරිවාරිතෝ ඊළඟ මේ අපේ කියලා අල්ලගත්ත දේවල් හුඟා තියෙනවා ඔන්න මට අතීතයක් තියුණා මම මේ මේ විදිහට හිටියා මම මෙන්න මේ වගේ අධ්‍යාපනයක් සහිතයි ඊළඟ අපේ අම්මා මෙහෙමයි අපේ තාත්තා මෙහෙමයි අපේ දරුවෝ මෙහෙමයි මම ඉගෙන ගත්තේ මෙන්න මේ ඉස්කෝලේ ඊළඟට මම අධ්‍යාපනය මෙන්න මේ වගේ මම දැන් කරන රස්සාව මේ වගේ මගේ උස මෙහෙමයි මගේ නම මෙහෙමයි මේ විදිහට අපි අර මමෙක් අර්ථ දක්වන සාධක රාශියක් තියෙනවා මේ සාධක රාශියත් එක්කම අපි බැඳිලා ඉන්නේ ඉතින් මේ සාධක එකකට හරි කවුරු හරි අභියෝග කළොත් ඔන්න අපිට කේන්ති යනවා ඔන්න අපිට එයාව සතුරෙක් වශයෙන් තේරෙනවා. හැබැයි කවුරු හරි මේ සාධක එකක් හරි අගය කළොත් ඔන්න අපි උඩින් තියලා කතා කරොත් ඔන්න අපි එයත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා. එයා හරි හොඳ කෙනෙක්. එයා තමයි මාව තේරුම් ගත්ත කෙනා කියලා ඔන්න අපි එයාට කැමති වෙනවා. මෙන්න මේ අපි හදාගත්ත මේ උපදි ටික අපි හදාගත්ත අපේ වටිනාකම් ටික අපි හදාගත්ත මේ අපේ හිතින් හදාගත්ත මේ දේවල් ටික අන්න බුදුහාඳුර කරන තමසා පරිවාරිතු. හරියට නිකන් සම්පූර්ණ අන්ධකාරයක් වගේ මේ නොදන්නා මිනිස්යාව වහගෙන ඉන්නේ. සස්සතෝ විය. මේක හරියට නිකන් දිගට තියෙන දෙයක් වගේ තේරෙන්නේ. මුළු කාලෙම මුළු ජීවිතේම මෙතෙක් කාලයක් ඔන්න මම හිටියා. පුංචි කාලෙත් මම හිටියා. ඊළඟට තරුණ කාලෙත් මම හිටියා. මැද වයසෙත් මම හිටියා. වයසට ගිහිල්ලත් දැන් මම ඉන්නවා. කියලා මේ සම්පූර්ණ ජීවිත ජීවිතේම ඔන්න මම ඉන්නවා. සස්සතෝ විය මේක පේන්නේ දැනෙන්නේ දිගට පවතින දෙයක් වගේ. පස්සතෝ නත්ති කිංචනන්ති. හැබැයි යම්සි කෙනෙක් අර වගේ විපස්සනාවකින් තේරුම් ගන්න තේරුම් ගන්න. හොඳට ක්‍රමානුකූලව ප්‍රඥාව අවදි කරගන්න අවදි කරගන්න. බුදුහාඳුරගෙන පස්සතෝ. අන්න එයාට තමයි මේ නිවැරදි දැකීමක් අවබෝධයෙන් දැකීමක් ප්‍රඥාවෙන් දැකීමක් සිද්ධ වෙන්නේ. අන්න ඒ බඳු ඒ නිවැරදි විපස්සනාවකින් දකින කෙනාට තේරෙනවා නත්ති කිංචනන්ති මෙතන නම් කිසිම දෙයක් නැහැ. අල්ලගන්න කියලා දෙයක් නැහැ. අල්ලගන්න කියලා මමෙක් නැහැ. අල්ලගන්න කියලා නොකුවට මේ චිත්‍රපටියක් නැහැ. නැත්තම් මේ තියෙන චිත්‍රපටියක්. මේ තියෙන ජවනිකාවක්. මේ තියෙන්නේ අපි තණ්හාවෙන් අල්ලගත්ත ස්වභාවයක්. මේ තියෙන අවිද්‍යාවෙන් වැහිච්ච ස්වභාවයක්. ඔන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ නිසා අපිට උගන්වනවා අපි මේ හිතින්ම කරන අපිටම කරන හානිය ගැන. අපේම හිතින් කරන සංස්කරණයන් වලට අපි අහුවෙන ස්වභාවය. අපේම හිතින් කරන සංස්කරණයන් වලට අහුවෙලා තව තව තණ්හාව වර්ධනය කරමින් තව තව අවිද්‍යාවෙන් බැඳෙමින් ජීවත් වෙන ස්වභාවය. නිසා අපිට පුළුවන් නම් මේ දේවල් ටික ටික තේරුම් අරගෙන අපේම හිත අපිව දාන මේ අමාරුව ටික ටික අපිට බේරුම් ගන්න තේරුම් අරගෙන පුළුවන් නම් අන්න අර ප්‍රපංච ටික කපා ගන්න. හිතේ කතන්දර ගොතන ස්වභාවයෙන් පුළුවන් තරම් අඩු කරගන්න. අන්න එතෙන්ට සෑහෙන සතිය ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ කියනවා පුළුවන් තරම් මේ සතර සතිපට්ඨානයන් තමන්ගේ ගෝචර භූමිය වශයෙන් පාවිච්චි කරන්න කියලා. එක්ක මේ කයත් එක්ක සතිය පවත්වන්න. එක්ක වේදනාවත් එක්ක සතිය පවත්වන්න. එක්ක මේ හිත දිහා බලාගෙන හිතේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා යම් වැටහීමක් සහිතව ඉන්න. එහෙම නොහිටින අසතිමත් හැම මොහොතකම අපි ඉන්නේ චිත්‍රපටි ලෝකයක. අපි ඉන්නේ නාට්‍ය ලෝකයක. අපි ඉන්නේ කාටුන් ලෝකයක. මොකද මේ අසතිමත් හැම මොහොතකම අවිද්‍යාවක් තියෙනවා. අසතිමත් හැම මොහොතකම ඔන්න තණ්හාවෙන් බැඳලා තියෙනවා. එතකොට මේ අසතිමත් මොහොතක් කියන්නේ හැමතිස්සෙම මේ අරමුණකින් මුලා වෙච්ච ස්වභාවයක්. කියන්නේ හිතේ ආපු යම්කිසි සංඥාවකට අහු වෙච්ච ස්වභාවයක්. ඒකයි මේ තරම්ම සතියේ වටිනකමක් තියෙන්නේ. සතිමත් භාවයෙන් තමයි අපිව මේ අරමුණෙන් එළියට ඇදලා අරගෙන මෙන්න මේක අරමුණු ස්වභාවයක් මෙන්න මේකයි දැනුවත් භාවය කියලා ඔන්න අපිට අවබෝධයක් හදලා දෙන්නේ. මේ දෙක අතර පරතරය හදලා දෙන්නේ මේ සතිමත් භාවයේ හරහා. සතියට සියල්ල කරන්න පුළුවන් කියනම නෙමෙයි. නමුත් මේ සම්පූර්ණ මේ පැල ඉර පටන් ගන්නෙ සතියෙන්. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕනේ කොහොමද මේ වර්තමානට හිත ගන්නෙ. කොහොමද මේ අරමුණකුත් දැනුවත් භාවයකුත් කියන දේ අපි වෙන් කරගන්නේ. සාමාන්‍ය ඕක නාම රූප පරිච්ඡේදය කියලා එහෙම පස්සේ හොඳට ඕකට තැනක් දීලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් රූපයකින් පටන් ගන්නවා රූප ධාතුවකින් පටන් ගන්නකොට මේ රූප ස්වභාවයක් කියලා දෙයක් තියෙනවා. ඒ වගේම මේ රූප ස්වභාවය දැනගන්නා ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා එක්තරාන්දමකින් මේ සතියේ මූලාරම්භයක් එහෙම නැත්නම් සතියේ මල්පල ගැනීමක් මෙතන තියෙනවා. මොකද ජීවිතයේ ප්‍රථම වතාවට මේ අරමුණු වල සම්පූර්ණයෙන්ම හෙම්බත් වෙලා අරමුණු වල සම්පූර්ණයෙන්ම ජීවත් වෙච්ච අපේ හිතට ඔන්න දැන් ඉස්සරහා තියෙනවා අරමුණු ස්වභාවයක් මේ අරමුණු දැනගන්නා ස්වභාවයකුත් ඔන්න තියෙනවා කියලා ඔන්න දෙකට වෙන් වෙලා විච්ඡේදනය වෙලා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේවා තමයි තව තව වර්ධනය වෙවි. තව තව වර්ධනය වෙවි. ඔන්න අපේ හිතේ එක පාටම යම් වැටහීම් පටන් ගන්නවා. හරියට අර චිත්‍රපටිය බලබලා ඉඳද්දි එක පාට දොරක් විවෘත වුනහම තිරේ මතට ආලෝක කදම්බයක් ආවා වගේ. ඔන්න අපිට එක පාට මෙන්න මේක මෙහෙමයි කියලා ඔන්න එක පාට තේරෙන්න පටන් ගන්නවා. මේ වගේ විටින් විට අර ෂණිකව අපි සමහරලාට බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක නොවෙච්ච වෙලාවන් හිදී අපේ මේ හිතේ මතුවෙන ප්‍රඥාවේ මතුවීම නැත්නම් ප්‍රඥාවේ ඉදිරියට ඒම් හරහා තමයි මේ ටික ටික අවිද්‍යාව කැපි කැපි කැපි කැපි යන්නේ. ඉතින් අපිට මේ தත්ත්වය තේරුම් ගන්න තේරුම් ගන්න අපි උත්සාහත් වෙනවා මේ හිත අර වගේ සංඥාවලින් බහුල කරගෙන සංඥාවෙන් ආතුර වෙලා සිතුවිලි බහුල කරගෙන ජීවත් වෙනවා වෙනුවට මේ හිත ටිකක් පිරිසුදු කරගෙන සංඥාවන් ටිකක් පැත්තකට තල්ලු කරලා මේ හිත ටිකක් පිරිසුදුව පවිත්‍රව පැහැදිලිව පවත්වන්න. අන්න පින්වත්නි අපි කවුරු හරි භාවනා කළා මේ தත්වයක් පොඩ්ඩක් හරි අත්දක ගත්තනම් හිතේ පවිත්‍ර භාවයක් රාග ద్వේෂ මෝහ වලින් ඈත් වෙච්ච ස්වභාවයක් හිතේ පැහැදිලි භාවයක් අරමුණු වලින් කෙටි කාලයකට හෝ තොර වෙච්ච ස්වභාවයක් හිතේ නතර වෙච්ච වගේ ස්වභාවයක් යම්ස කෙනෙක් ඔන්න අත්දැක ගත්තනම් ටික ටික මේක වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තේරෙනවා අපිට මේ ලෝකේ নানা ප්‍රකාර කාම වස්තුන් තියෙන්න පුළුවන් විවිධාකාර කාම සම්පත් තියෙන්න පුළුවන් විවිධාකාර ධන දහාන්‍ය තියෙන්න පුළුවන් විවිධාකාර තනතුරු නිලාම තියෙන්න පුළුවන් උපාධි ආදිය තියෙන්න පුළුවන් නමුත් ඒ සෑම දෙයකටම වඩා මේ හිතේ පවිත්‍ර භාවය මේ හිතේ තියෙන පැහැදිලි භාවය නැත්තම් මේ හිතේ තියෙන ප්‍රඥාව අවදි වෙච්ච ස්වභාවය, අවිද්‍යාව අන්ධකාරයෙන් දුරු වෙච්ච ස්වභාවය, තණ්හා බැඳිල්ලෙන් නොබැඳුණු ස්වභාවය, ඊටාම වටන බව, ඒකම අපි අගය කළ යුතු බව, ඒකම මුල් කරගෙන මේ කෙලෙස් ටික දුරු කළ යුතු බව ඔන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් අපි මේ දේවල් තේරුම් ගනිමින් මෙන්න මේ හිතේ එන කෙලෙස් ස්වභාවයන් වටහා ගනිමින් අවිද්‍යා අන්ධකාරය හිතේ පළවා හරිමින් තව තව ප්‍රඥා ආලෝකේ වර්ධනය කර ගනිමින් යන ගමනක් යන ගමනක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ යන ගමන සඳහා අප සියලු දෙනාටම උදව් පිණිස ඒ යන ගමන සඳහා උත්තේජනයක් පිණිස අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.